සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කුම් භික්කවේ ඥානං පස්සං යතා භූතං රූපේ ඥානං පස්සං යතා භූතං චක්කු සම්ප විඥානේ චක්කු විඥානං ඥානං පස්සං යතා භූතං චක්කු සම්පස්සං ඥානං භූතං යසා ඥානං පස්සං යතා භූතං යම්පිදං චක්කු සම්පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යතා භූතං චක්කුස්මින් පිනසාරජ්ජති රූපේසු නසාරජ්ජති චක්කු විඥානේන සාරජ්‍යති චක්කු සම්පස්සේන සාරජ්‍යති යම්පිදං චක්කු සම්පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින්පි න සාරජ්‍යති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සරුවච්චන් වහන්සේ මේ සලායතනික සූත්‍රයේ මේ සලායතනය සම්බන්ධ කරගෙන මේ සංසාර ගැටි ලියන හැටි පිළිබඳව ආස්තික පැත්ත දැනවීමට දේතනා කරලද සූත්‍ර පාඨයක්. එහෙම නැත්නම් සමහා සලායතන සූත්‍රයේ උද්ෘතයක්. ඉතින් ඒකෙදී අර අපි පසුගිය දවස් දෙකේ අපේ ශක්ති ප්‍රමාණයෙන් ඉදිරිපත් කරගත්ත මේ ඇහත් රූපයත් ඇහි හට ගන්න හිතත් හිත හට ගන්න ස්පර්ශයත් වේදනාවත් කියන මේ දේවල් පිළිබඳව කිසියම් දැනීමකින් තොරව දැකීමකින් තොරව හරි හැටියට කටයුතු කරන හැම වෙලාවෙම අපි මේ සංසාරයේ දුකට කැමති වෙනවා. නැත්තම් මේ අපි කියන ආතතියට අසහනයට අපි කැමති වෙනවා. කවුරු හරි කියනවා නම් මේ දුකයි සංසාරේ පා මේ අසහනයක් තියෙනවා මේ වේදනාවක් හිතේ තියෙනවායි කියලා. ඉතින් සරුවචනාංශය සඳහන් කරනවා ඒක මේ මේ සලායතනෙ පිළිබඳ දන්නා කෙනාට ඕක ඉන්නේ. දන්නේ නැති කෙනාට ඕක එනවා. නැත්නම් සලායතනෙ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් බලන කෙනාට ඕකට කැමති උනත් අකමැති උනත් වෙනවා. අපි එකතු වෙලා මේක යෝනිසමංස්කාරයෙන් බලමු. බලලා මේක දැක්කා නම් දැනගත්තා නම් ඇති හැටිය ඔය කියන සසර දුකට ආස කරන ගතිය, සංසාරයට ආස කරන දැතිය, අසහනයට ආස කරන ගතිය නතර කරන්න පුළුවන්. ඒක නිසා හොඳට නරකට දෙකට කට මේ කිව්වා වගේ මේ දෙකටම හේතු වෙන්නේ මේ සලායතන. මුචි ඒ සලායතනෙට අපි මිනිස්සයා, ස්ත්‍රියව, පුරුෂයා අර ඇත්තමේ ඇති කියලා කියනවා. මුචි ඒක ඒකේන ලබන්න බොහොම මහන්සි වෙනවනේ. ගියාත්මේ අපි දන්නා තාලෙට පිළිගන්න තාලෙට ගොඩු ලොකු පිනක් කෙරුවට පස්සේ තමයි මේ බුද්ධෝත්පාද කාලයක අංග පුලාවක් සහිතව manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබෙන්නේ. ඒ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය දැකීමකින් දැනීමකින් තොරව ඇති හැටිය දැකීමකින් දැනීමකින් තොරව පාවිච්චි කෙරුවොත් ඒකට අයෝනිසමනසිකාරය කියලා කියනවා. ඉතින් ඒ අයෝනිසමනසිකාරය තමයි මේ සූත්‍රයේ මූලික කතා සාරය වශයෙන් ਸਰවඥාන්සේ ගෙනහැර දක්වන්නේ. එහෙම කරන හැම වෙලාවෙදි මෙයා මේ පංචස්කන්ධයට ආස කරනවා. ඒක පිළිබඳව මනාපයක් ඇති කරගන්නවා. අකමැත්තෙන් හරි තලු මට මරා මේ සංසාරේ දුක් වළඳනවා. අසහනයටපත් වෙනවා. වේදනාවටපත් වෙනවා. ඉතින් සා කාට හරි තේරෙනවා නම් මේ පත්වීම පත්වෙන වේදනාව එහෙම නැත්නම් ඒ සංසාර දුක ආදරයෙන් සාදරයෙන් සිපවරඳ ගැනීමක් තියෙන්නේ. ඒ සිපවරඳ ගන්නේ මේ සලායතන පිළිබඳ යථාභූතයේ ඇති හැටිය සම්මාව දස්සනය යථාව දර්ශනේ නැතිකම නිසා ඒ නිසා අපි එකතු වෙලා මේ සලායතන ගැටේ ලියා ගමු. ඒක හරියට දකිමු කියන එකයි පණිවිඩේ. ඉතින් ඒකෙදී යම් ආකාරයකට යම් කිසි කෙනෙක් මේ චක්කු රූප චක්ෂුවත් නිකන්ත මාසසත් රූපයත් චක්කු විඥානයත් ඒ නිසා ඇති වෙන ස්පර්ශයත් වේදනාවත් කියන පහෙන් එකක් දැක්කත් වැඩේට ඇති. මොකද ඒව වැඩ කරන්නේ දන් වලක් විදිහට එක පුරුකක් ඇදුවොත් ඔක්කොම කඩලා යනවා. ඒ වගේම මේ චක්කු සෝත ඝාන ජීවා කායමන කියන හයේ ඒකත් වැඩ කරන්නේ ධර්ම પરම්පරාවක් විදිහට එකක් දැක්කොත් අනිත් ඔක්කොම දැක්ක වෙනවා. එහෙම නැත්නම් අපි හිතුවොත් මේ සල ආයතනෙම එහෙම නැත්නම් ඇහැ කන දිව නාසය කය මන කියන මේ හයේම මේ කියන ක්‍රියාවලි සේරම දකින්න ඕනයි කියලා ඒක බුදුජාණන් වහන්සේගේ අදහස නෙවෙයි කාටරි සම්මා සම්බුද්ධ කෙනෙක් වෙන්න ඕන නම් දැනගන්න ඕන වෙයි. නමුත් සාමාන්‍ය මේ ලබන ශ්‍රාවක බෝධිය සඳහා ඒවා කොහොම දැනගන්න ඕනේ එක තැනකින් මේ මුළු ධම්වල වැඩ කරන ධර්ම චක්‍රය කර්ම චක්‍රය කියත හැකි එක තැනකින් කැඩුවොත් ධම්වලේ පුරුකක් කැඩුවොත් කඩලා යනවා. ඉතින් අපි බලන්න ඕනේ මේකේ අපේ සංසාරේ අපි මේ ගත කරන ජීවිතේ අපේ රුචි අරුචිකම් වල අපේ පෞරුෂත්වයේ මොකද්ද දුර්වලම තැන කියලා. ඒ දුර්වල තැන තමයි පහර ගහන්න ඕනේ. එතනින් කැඩුවට පස්සේ මේකේ අර තියෙන බන්ධන ගතිය නැති වෙනවා. ඒක නිසා අපි නිදර්ශනයක් කරගෙන කතා කරාට ලැබිච්ච කාලය අනුව සූත්‍ර සාරේ ගොඩක් නිසා කාලය අනුව කෙටි කරලා බැලුවට දේශනාවට සම්බන්ධ කරාට අසන්නන් විසින් ඒක අන්වේ ඥාණයට දාලා මම මගේ ජීවිතේ එහෙම නැත්නම් මගේ රුචි අරුචිකම් වල මගේ මේ දුර්වල ස්ථානේ මේ ධර්ම චක්‍රායුධයක් වගේ තියෙන මේ ධර්මයෙන් ගහන්න ඕනේ කොතෙන්ද කියලා බලාගන්න එකට ගොඩාක් කල යනවා. මම කවුද මගේ දුර්ලකම කොතනද තියෙන කියලා දැනගන්න ගොඩක් කල් යනවා. ඒක කොච්චර කල් ගියත් පිටගෙනුවට කොහොමඩක් අපෙල්ල දෙන්න බෑ. ඒක නිසා එකම ක්‍රමයයි තියෙන්නේ අකමැත්තෙන් නමුත් මේ මගේ ඔළුවේ පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තොත් නම් පිළිකාට වෙදකම් කරත හැකියි. පිළිකාව තියෙනවා කියලා දැනගන්න කැමති නැත්නම් මුලින් වෙන්නේ මේ පිළියම් කළ හැකි මට්ටම ඉක්මවුවට පස්සේ මොනවක්වත් කරන්න බෑ. ඉතින් අපි කැමති නෑ පිළිකාවක් තිබුණත් පිළිකාවක් තියෙනවා කියලා දැනගන්න. අපි කැමතිත් නෑ පවුලේ අය කැමතිත් නෑ. එහෙම නැත්නම් කිව්වොත් දොස්තරට වයින්. එහෙම නැත්නම් පිළිකාව අල්ලලා දීපෝ යන්ත්‍රයට වයින්. මේ මට මෙච්චර හොඳින් ජීවත් වෙනවා බලන්නකෝ පිළිකාවක් තියනවා කියලා කියනවනේ මෙච්චර මං පින් දෙනවා දන් දහම් කරනවා. ඇයි කියන ගහපන්කෝ අල්ලපු ගෙදේකට හැදෙන්න එපා මේ මටම හැදෙන්න කියලා. කාට හරි දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඕක තමයි සමාජ ජීවිතය කියන්නේ. මේ Tamanට තියෙන ලෙඩේ දැනගත්තේ කොහොඳයි කියන එක. දැන් රෝග නිర్ణය කියන එක බෙදකමටත් වැඩි ලොකු දෙයක් කියලා තේරුම් ගන්න හරිම අමාරුයි. මිනිස්යාර තියෙන මේ සත්‍යයට බය ගතිය නිසා නැත්නම් ඇත්තට මුහුණ දෙන්න බැරි ගතිය නිසා නැති බව දැන දැනත් සර්වචනසික දේශනා කරනවා ඇසැත්තෝ දකිත්වා කං ඇත්තෝ අසත්වා කියලා. ඉතින් ඒ සර්වචනසික දේශනා කරන මේ සලායතනයාගේ හට ගැනීම එහෙම නැත්නම් ඒ ඒ චිත්තක්ෂණයේ මේ වගේ හට ගැනීමක් තියෙනවා කියලා නෙමෙයි අපි හිතන්නේ අම්මගේ කුසින් වදනකොටම සලායතන තියෙනවා ඒක දිගට පැවැත්මක් තියෙනවා ඒක ඉවර වෙනවා මරණයේදී කියලා. නමුත් ඊට වැඩිය ඒ ඒ චිත්තක්ෂණේ සලායතන උපදිනවා. ඒ ඒ චිත්තක්ෂණේ උපදින සලායතන ගෙවෙනවා. නමුත් මේකේ පැවැත්මක් වගේ පේනවා. ඒ මොකද අපි ගත්තොත් කොහු වලින් අඹරපු කඹයක් ඒ කඹේ තේඩාවල් දෙක තුනක් එකතු කරලා තමයි කමේ අඹරන්නේ. තේඩාව හදන්නේ ලණු කීපයක් එකතු කරලා ඒක ලණුවක තියෙන කෙඳි ගාන ගොනු කරලා වෙලු කරලා තමයි දනුව බරාන. ඉතින් මේ කඹේ හරස් කඩක් කපලා බැලුවොත් මෙතන තියෙන කෙඳි රාශියක් මේ කෙඳි එක එක වෙන් කරුවොත් ඒ කෙන්දකට ওই කඹේ ශක්තිය නෑ. ඒ වගේම මේ සම්බන්ධ වෙලා තියෙන කොහු කෙන්දක් එතන එතන ඉවර වෙනවා. නමුත් කඹේ දිගයි. අපි මේ කොහු කෙන්දක් සාමාන්‍ය අඟල් 6ක් 8ක් විතර දිග. අතේකෙන් කඹයක් මේ ගොතන්න පුළුවන්, අඹරන්න පුළුවන්. නැවක් නතර කරන්න. නමුත් කොතනකින් හරි දිග ඇරලා බැලුවොත් මහා කඹයක් හදන කෙන්ද සමාට පොල් ගෙඩියක දිග තියෙන. නමුත් අපිට ඒ කෙඳි ගොනු කෙරුවා තාරයකට ගොනු වුණාම යට වැටිච්චාම කඹයක් නැත කරන නැවක් නැත කරන කඹයක් හදන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් මේක විභජ්‍ය කරලා වෙන් කරලා පෙන්නනවා. කඹේ දිග වුණාට ඒක හැදිලා තියෙන මේ කෙටි කෙටි කෙටි කෙඳි වලින් ඒ වගේ මේ සලායතනේ පැවැත්ම මනුස්ස අවුරුදු 120ක් ජීවත් වෙනවා. නැත්නම් 100ක් ජීවත් වෙනවා කිව්වට එතන එතන හට ගන්න ආයතන 6ක් කොන්කෙන්දි 6ක් වගේ පොල්කෙන්දි 6ක් වගේ ළඟට දඟ වැටෙනවා. දඟ වැටලා ඒ වගේ ඒව එකතු වෙලා එකතු වෙලා තමයි මේ දිග හයිය කමයක් වගේ අපිට මේ ජීවිතේ පවතිනවා පණ තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේදී මේක ඊට වැඩිය පතුරු ගහලා පෙන්නනවා. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම තමයි. නමුත් සාරිපුත්‍ර සාන්ත වෙන්න මේ සලායතන හට ගැනීම මොකෙන්ද වෙන්නේ කියලා නාම රූප පත්‍යා සලායතන. ඒතර මේ නාම රූප හට ගැනීම නැත්නම් නාම රූප කොහොමද එන්නේ විඥාන පත්‍යා නාම රූපං. ඉතින් එතකොට අපි මේ සලායතන විභංග සූත්‍රයට සම්මා දිට්ඨි සූත්‍රයෙන් අටුවාවක් ගත්තොත් මේ සලායතන නාම රූප වලින් හටගන්නේ එතන එතන කියන එක අපිට තේරුම් ගන්න තරමට ලෑස්ති මනසක් ඇති කරන එක තමයි මේ බණ කියන එකෙන් අදහස් කරන්නේ. එහෙම මේ හැදිච්ච සලායතනයක් තියෙනවා හෝ මේ සලායතන නිත්‍ය සුඛ ගතියක් තියෙනවා නෙවෙයි. ඒ ඒ වෙලාවේ ඉදිරිපත් වෙන ඇහත් රූපයත් මුලිච්ච වීම හරහා මේ ඇහැ කියන ආයතනේ සම්බන්ධ වුණාට ඒකේ සම්බන්ධ වෙන වෙලා වෙනකොට කන කියන ආයතනේ නෑ එතන. නාසය කියන ආයතනේ එතන නෑ. දිව කියන ආයතනේ එතන නෑ. කය කියන ආයතනේ එතන නෑ. මන කියන ආයතනේ ඔය චක්ඛායතනේ පවත්තන්න ඕන කෘත්‍ය කරනකොට ඒ කොයි වෙලාවක හරි යෝගාවචරයට භාවනා කරන්න කැමති සංසාර දුකින් කටේ ගෙවෙන්න කැමති බය දක්නා වූ යෝගාවචරයට කොටු කරගන්න පුළුවන් නම් කොයි වෙලාවක හරි මම මේ යමක් දකින්න වෙලාවේ රූපයක් වර්ණ సంతානයක් ඇහි වැදිලා මුලිච්ච වෙලා දැකීම වෙලා දැකීම নিমগ্ন වෙලා දැකීමේ මත් වෙලා බලන වෙලාවේ ඇහිම සිද්ධ වෙන්නේ කනට එන ශබ්ද ඒව නිකන් ලොප් වෙලා යනවා වඳ වෙලා යනවා ලොඳ වෙලා යනවා නහයට එන ගඳ පිළිබඳ හැඟීමක් නැහැ. දිවට එන රස පිළිබඳ හැඟීමක් නැහැ. ඒ වෙලාවේ විඥානයේ චක්කු විඥානයක් නම් විඥාණයට ආය හෝත විඥානයක් වෙන්න බෑ. එක channel එකයි මේ channel 6ක් තියෙන ටෙලිවිෂන් එකේ වැඩ කරන්නේ. මෙන්න මේ දැන ගැනීම පවා යෝග ජීවිතයේදී හම්බෙන විශාල ජයග්‍රහණයක්. ඒක නිසා අපි උදාහරණයක් වශයෙන් අරගත්තොත් සක්මන් කරන යෝගාවචරයේ සක්මන මැද හොඳට වමය දකුණය වමය දකුණේ කියලා මේ කාය ප්‍රසාදයට වදින මේ පොට්ටබ්බ ගරු ලකුණ පොළවේ තියෙන රළු ගතිය දැක දැක භාවනා කරනකොට දැක දැක සතිය පවත්වනකොට එයාට අර්ථයෙන් සපෙලා කියන්න පුළුවන් මේ සමාහට මට පියවර 10ක් 15ක් 20ක් එක දිගට මේ කයෙහි කාය පොට්ටබ්බෙහි කයෙහි ඔපේයි හිත පවත් ගන්න පුළුවන්. අපි හිතමු මේ වෙලාවේදී සක්මන කෙලවටපත් වෙලා එතනදී හිත එක පාරට ළඟ තියෙන ගහකට හරි සතෙකුට හරි මලකට හරි දැකීමකට පැන්නයි කියලා. එතකොට මේ දැකීමට පණිනවත් එකම එයාටට পায় පිළිබඳ දැනීම තවදුරටත් පවත්වන්න බෑ. ඒ නිසා අපි සාමාන්‍ය කරන සතිය ගැටලයි කියලා. නමුත් මේ වෙලාවේ ප්‍රයෝජනේ අරගෙන මේ යෝගාවචරයට ස්ත්‍රී වේවා පුරුෂ වේවා දැනගන්න එළඹ සිටි සීයෙන් කටයුතු කරන්න පුළුවන් වුණොත් මේ සක්ම කර කර හිටපු මට මේ ලස්සනට වටිනා චිත්ත වීදිය පවත්වපු මට ඒක පාරට මේ රූපෙට හිට පැන්නා ඒ පයින් වෙලාවේදී මට පයේ වම දකුණ දැක් ගන්න බෑ කියන එක මේක විශාල සොයා ගැනීමක් විශාල යෝගාවචර මම කවුද කියලා දැන ගැනීමක්. ඉතින් මේකට හේතු වෙන්නේ පයේ ලැබෙන අත්දැකීම හරීම කම්මැලි, නීරසයි, ඒකාකාරී. ඒ වෙනුවට හිත නිටතරම බලබලා ඉන්නවා. මීට වැඩිය කෙලෙස් සෝජාව ගලන, මීට වැඩිය රස දනවන රාගය ඇති කරන රූපයක් හරි සද්දයක් හරි ගඳක් හරි රසක් හරි එනවනම් මේ හිත පැදුරටත් නොකිය පාරට අර රූපෙට පයින්නවා. ඉතින් රූපෙට පැනපු ගමන් ඒ යෝගාවචරයට වෙන දේ සමහර විටාට පශ්චාත්තාවයක් වෙන අපරාධේ අතෙන් දෙනකන් තියාගත්ත සතිය සති ධාරාව නැත්නම් කාය ප්‍රසාදේ පවත්තගෙන ආපු සති ධාරාව දැන් අපරාධේ පැදුරටත් නොකිය පැන්නා. දැන් මේ මොකද්ද මම බලබලා ඉන්නවා කියලා. ඒ බලන බව චක්කු විඥානේ පහළ වෙච්ච බව වර්ණ సంతාහණයට හිත යනවයි කියනකොටම අපිට පශ්චාත්තාවයක් මෙන්න මේ පශ්චාත්තාපය තමයි යෝගාවචරයට ඇති දේ ඇති හැටිය පෙන්වන්න බැරි ප්‍රධානම බාධාව විශේෂයෙන්ම යෝගාවචරයට භාවනා කරන සිල් ගත්තේ නැති කෙනෙකුට නම් මේ කපයේ හිත තිබිලා ඇහැට හිත ගියා කියලා කිසිම බයක් ලැජ්ජාවක් එන්නේ නැහැ මොකද එයාගේ කැඩෙන්න සිල්පදයක් නැහැ කැඩෙන්න සතියක් නැහැ සතිය නෙවෙයි ඉන්නේ එයාට ප්‍රශ්නයක් නැහැ මොකද සිල්පදයක් අරගෙන සතිය පිහිටුවාගෙන සතිය සාර්ථක වෙලා වම දකුණ කරගෙන කරගෙන ගිහිල්ලා දැම්මම හරි මට යන්තම් කෙලෙස් නැති චිත්ත වීදියක් පාල කරගන්න පුළුවන් වුණා කිය කිය ඉන්නකොට පාරට අපේ හිත මෙහෙට ගියා කියලා රූපයකට යනකොටම යෝගාවචරයට ඒ හිත පිට යාම් පිළිබඳ පශ්චාත්තාවයක් ඇති වෙනවා. ඒ නිසා ඒ කුරස් කටේවත් අත දා ගන්න බැරුව ඒ පශ්චාත්තාප චිත්ත වීදිය ද්වේෂ චිත. දිකට යන නිසා ඒක නොදන්න නිසා එයාට නැවත නැවත পায়ට හිත ගන්න තියෙන අවස්ථාව බොහෝ විට ගිලී යනවා. ඉතින් කවදා හරි යෝගාවචරයක් දැනගත්තොත් මේ මම හිතලා නෙමෙයි හිත පැන්නේ. නමුත් සතිය කැඩීමක් වෙන්න අවශ්‍ය නැහැ. පහේ තිබුණ හිත දැන් ඇහැට ගිහිල්ලා ඉතින් අර පහේ හිත තියෙනකොට පහේ කාය ප්‍රසාදේ මම තද ගතිය මෙලෙක් ගතිය බුරුල් ගතිය දකින්න වගේ මම දැන් ඉන්නේ ඇහි මට ඇහි වේන රූපයේ මේ සටහන මේකයි වර්ණය මේකයි කියලා දැනගත්තා නම් අරමුණ මාරුණාට සත්‍ය කැඩෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ බව දැනගන්න බැරි ඒ යෝගාචර විශාල පශ්චාත්තාවයකටපත් වෙනවා. පශ්චාත්තාවයකටපත් වෙලා හිත මේ මයින් ජායක වගේ සම්පූර්ණ අවුල් වෙලා යන උඩු යටිකුරු වෙනවා. උනස හරහ බෙන්නේ නැහැ. ඉන්න තැන දන්නේ නැහැ. ඉතින් පශ්චාත්තාප වෙනවා. ඉතින් අහනවා මේ මේ භාවනා කරනකොට අහල පහල දින ගස් ටික අයින් කරන්න බැරිද? නැත්නම් මේ කුරුල්ලන්ට එන්න එපයි කියලා බෝඩ් දාන්න බැරිද? එහෙම නැත්නම් මේ මොනක්වත් වෙන්නේ නැතුව මේ පරිසරය පොඩ්ඩක් හදලා දෙන්න බැරිද කියලා අර ආත්ම දෘෂ්ටියකට දාගෙන මේ ගහ තමයි වැරදිකාරය, මේ මල තමයි වැරදිකාරය, මේ කුරුල්ල තමයි වැරදිකාරය. නැත්නම් নানা ප්‍රකාර දිගට කතන්දර යනවා. ඒවට කියනවා ප්‍රපංච කරනවා කියලා. ඒවට කියනවා කතන්දර ගොතනවායි කියලා. ඉතින් මේක තමයි හිතේ සෙල්ලම. කවදා හරි යෝගාවචරය දැනගත්තොත් හිත පිට ගියාට ප්‍රශ්නයක් නැහැ. මේකට පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන්. පශ්චාත්තාප නොවීමට සද්ධාව ඇති කරගන්න පුළුවන්. හිත පිට ගියාට සීල කැඩෙන්නේ සතිය කැඩෙන්නේ අන්න ඒක තහවුරු කරගත්තයි කියලා හිත. මගේ හිත තිබුණේ කාය ප්‍රසාදේ. දැන් චක්කු ප්‍රසාදේට පැන්නා. මේ මාරුවේදී මේ channel එක මාරුවේදී සතිය කැඩිය යුතුම නැහැ. ඒ නිසා හොඳ ලෑස්තිකින් ගියොත් එයාට පෙනේ කාය විඥානේ චක්ක විඥානේ බවටපත් වෙන්න කලින් කිසිම ලකුණක් නැහැ. පත් වුණාට පස්සේ කියලා යන්නෙත් නැහැ. පැදුරටත් නොකිය යන්නේ. මෙන්න මේ කටයුත්තේදී මේ නික්ලේශී වූ නිර්මල වූ සක්මණ කඩාගෙන කෙලෙස් සහිත වූ රජස් සහිත වූ මේ රූප බැලීමට පැන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා බැලුවොත් කොහොමද මේක වෙන්නේ කියලා බැලුවොත් පුදුමාකාර අසරණ ගතියක් දැනන යෝගාවචරයට මම කොච්චර සිල්පද වලට කැමති වුණාද කොච්චර ඉන්ද්‍රිය සංවරය තිබ්බත් මේ අරමුණු රස හොයාගෙන හිත පයින් ගතිය පිස්සුයිච වඳුරෙක් වගේ. ඉතින් ඒක නිසා Taman රූපයක් දැකලා දැන් ඉන්නේ කයේ තියෙන පයේ තියෙන තද ගතිය මෙලෙක් ගතිය නෙවෙයි. දකින්නේ රූපයක් කියලා කියනකොට අර කයේ තියෙන ස්පර්ශයේ තියෙන කම්මැලිකම නිසා හිත එයාගේම චේතනාවක් අනුව ඊට වඩා රසවත් වූ තෘෂ්ණාව සහිත වූ රංජනීය සහිත වූ රූප දර්ශනයේ ඇදලා යන්නේක කොහොමද සිද්ධ වෙන්නේ මේක ඇත්තටම මට හිතසුව පිණිස කරන වැඩක්ද අර්ථ කුසලයේ පිණිස කරන වැඩක්ද මේක කොහොමද වෙන්නේ කියලා බැලුවොත් ඒකට පොඩි මේ ඉංගියක් දෙනවා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ ඒකේ කියනවා සලායතන පහළ වෙන්නේ නාම රූප නිසා. ඒ නාම රූප වල රූප කියලා කියන්නේ හතරමා භූතියොත් උපාදා රූප වලටත් නාම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන අනිවාර්යම නාම ධර්ම පහ. ඒ නාම ධර්ම පහේ මේ ස්පර්ශය වෙන්න ඉස්සර වෙලා චේතනා වේදනා සංඥා කියන තුන ඉස්සරහට පයින්නවා. වෙන විදිහකට කියමුකොට කයෙන් පයෙන් එනවා දැන් පය තබන තද ගතිය, මෙලෙක් ගතිය, සීතල ගතිය, කම්පන චංචල ගතිය තියෙනවා. අර පැත්තෙන් ඇහෙන් එනවා වර්ණ సంతාන සහිත පක්ෂි රූපයක් ගහක රූපයක් හරි මොකක් හරි මෙන්න මේ දෙකම දීලා තියෙන වෙලාවේදී අර නික්ලේශී වුණත් කම්මැලි කම නිසා හිත චේතනාවතෙන් අර වර්ණ సంతාන සහිත විචිත්‍ර දෙයට ඇදලා යන එක ස්පර්ශය වෙන්න ඉස්සෙල්ලා වෙන එකක් කියන එක නැත්නම් දැනගන්නකොට වැඩි වෙලා ඉවරයි කියන එක යෝගාවචරගේ බංකොලොත් කමයි පාලනයකින් තොර බව හිත ඔලොමල නැති මීහරකෙක් වගේ ඒක ඇදගෙන යන බව දකින්නකොට පේනවා රූපයක් දැකලා රස විඳිනවට වඩා මෙච්චර නික්ලේශී අරමුණක් තියෙද්දී මේ කෙලෙස් සහිත අරමුණකට යන චේතනාව මම කියන්න වටිනවද මගේ කියන්න වටිනවද මගේ ආත්මය කියන්න වටිනවද එහෙමනම් ඒක මගේ හිතසුව පිණිස වෙන්න ඕනේ, අත්ත කුසල පිණිස වෙන්න ඕනේ, මට අනුකම්පාවක් පිණිස වෙන්න ඕනේ. නමුත් මේ කිසිම චාරයක් නැහැ. යන්නෙම කෙලෙසටමයි. යන්නෙම මිටි තනින් වතුර බැස යාමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙහෙව් හිතක මෙහෙව් ක්‍රියාවලියකදී අපට අපේ සදාචාරයක් ගැන බයලජ්ජාවක් ගැන ඉන්ද්‍රිය দমনයක් ගැන සීලයක් ගැන කෙසේනම් සහතික කරන්නද මෙන්න මේක දකින්න පුළුවන් වෙන්න මොන තරම් පෞරුෂත්වයක් තියෙන්න ඕනද? මේක දකින්න පුළුවන් වෙන්න මොන තරම් ලෑස්ති මනසක් තියෙන්න ඕනද? මේක දකින්න පුළුවන් වෙන්න මොන තරම් අත්තරදි කෝටි ගණක් කරලා තියෙන්න ඕනද? මේක දකින්න පුළුවන් වෙන්න කොච්චරක් ලෑස්තිලා යන්න ඕනද? මේ දෙකක් දුන්නට පස්සේ හිතට හිත තෝරන්නේම අධික කෙලෙස් සහිත දේ. වඩා රංජනය කරන දේ. වඩා ඕජාව ගන්න දේ. ඒ දේ තියෙන මේ හිතට අපි සුක්කානම බාර දුන්නාට පස්සේ මෙයා කොහෙට රතේ ඇරයි යයිද? අභාවිත මනසක් ඇති හික්මීමක් නැති මේ හිත එයා සුක්කානම අතර ගන්න හරිම කැමතියි. මම මට පුළුවන් ඩ්‍රයිවිං මට දෙන්න මම පුළුවන් මම සුමකට මෙහෙවන්නම් කියලා එයා ඉදිරියපත් වෙනවා. ඉදිරියපත් වෙන්නේ මේ ගොඩ පෙරක දෝරුවෙක් වගේ. අත දුන්නොත් වැඩේ ජෝම්බාස්. ගිය ගමන් යන්නේ නරකට. මේක දකින්න පෞරුෂත්වයක් එන්න දන් දීලා ලැබෙන කුසලයෙන් කරන්න පුළුවන්. සිල් රැකලා ලැබෙන කුසලයෙන් කරන්න පුළුවන්. සමාධියෙන් ලැබෙන කුසලයෙන් කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් sorry කියලා තමයි කියන්නේ. කිතම ලැහැත්විලා යන්න ඕනේ. ඒකට නැවත නැවත වැරද්ද කරන්න ඉඩ අරින්න ඕනේ. හොඳ පිරිසුදු තැනක් හදලා දීලා එයාට පෙන්නලා දෙන්න ඕනේ. සක්මනේ ඉන්නා තාක්කල් කිසිම කෙලෙසයක් නැහැ. මේ වම දක්ම දැක්කට උණුසුම සිසිල් ගතිය දැක්කට කම්පන චංචල ගතිය දැක්කට කිසි දෙයක් නැහැ තියෙන අදුක්කම සුඛ වේදනාවක්. මේකේ ඉන්නකොට හිතට මේ දැනෙන එපා වෙන ගතිය, කම්මැලි වෙන ගතිය, නීරස වෙන ගතිය ටික ටික ටික ටික වැඩෙනවා. මල පනින වෙලාවේ ඊ ගාවට ළඟ තියෙන රත මත උලට පනිනවා. කෙලෙසට පනිනවා. ඒ පණින එකෙන් දැනගන්න පුළුවන් වෙයි ඒ පැන්නයි කියලා දැනගන්නකොට අපේ තියෙන අර කඩප්පුලි ගතිය කෙලෙස් වලට ආස කරන ගතිය, නොකෑමනා ගතිය ඊටත් කලින් ගිහිල්ලා අර නික්ලේශී අරමුණ පැත්තකට දාලා කෙලෙස් සහිත අරමුණට අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති කරන ඒක දීප වැළඳගෙන ඒක ආලිංගනය කරමින් ඉන්නකොට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේ දැකලා පශ්චාත්තාප නොවි සිටීමට සාරිපුත්‍ර සාංශය අපට ලයිසන් එකක් දෙනවා. විපස්සනා කරන යෝගාවචරයට ලයිසන් එකක් දෙනවා. සති බලය කියලා පමාදේ න කම්පතිති සති බලං අප්‍රමාදේ හිටපු හිත නැත්නම් සක්මණේ හිටපු හිත අපේ නිදර්ශනය අනුව අප්‍රමාදේ ඉඳලා පමාදයට වැටෙනවා පමාදේ කියලා කියන්නේ රූප බලන තැනට වැටෙනවා අන්න ඒක උණයි කියලා පශ්චාත්තාප නොවි ඉන්න මොන වගේ සතියක්ද ඕන කරන්නේ ඒකට කියනවා සතිය සති බලයක් බවට පත් වෙන වෙලාව කියලා. යෝගාවචරය හිතන්නේ මේ සතිය කැඩිච්ච වෙලාවක් කියලා. ඇත්තටම සතිය ශක්තිමත් වෙන වෙලාවක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට බණක් අහනකොට අපි කොච්චරක් පිළිසිදුව පට බේරගෙන බණ අහන්න ඕනේද? ඊට ඉස්සෙල්ලා ලක්ෂ වාර කීයක් මේ වැරද්ද කරලා තියෙන්න ඕනේද? එහෙම නැත්නම් වෙන කුසලයකින් මේක හැදෙයි කියලා පටලවාගෙන ඉන්න ඕනේද? මොනම කුසලයකින්වත් මේක කරන්න බෑ. මේක කරන්න වෙන්නේ අත්දැකීමෙන්මයි. කරලා කරලා කරලා කරලා මේ ඉඩ ඇදියොත් හිතට හිත යන්නෙම අධික කෙලස් තියෙන තැනට මිස හිත ස්වභාවයෙන් කෙලස් අඩු තැන තෝරන්නේ ඒ තේරීම සඳහා අපි විශේෂ මෙහෙයුමක් කරන්න ඕනේ. විශේෂ මානසිකාරයක් කරන්න ඕනේ. ඒකට යෝනිසෝ මානසිකාරය කියලා කියනවා. මුත් යෝනිසෝ මානසිකාරය කොච්චර මිටට අල්ලලා හිර කරගෙන හිටියත් මේක මිටින් පැනලා යන හැටි බැලුවොත් ඒ හිත ඊට වැඩි කොච්චර ෂටද ඒ හිත කොච්චර මායාවිද කොච්චර වංචනිකද කියලා බැලුවොත් අපිට වෙන්නේ අපිට තේරෙන්නේ යා ගිහිල්ලා රසමස උලත් එක්ක යෙදී ගත කරනකොට අපි ඉතින් මේක ලස්සන හොඳ දෙයක් දැක්කා හොඳ කවදාකවත් නැති කුරුල්ලෙක් නවසීලන්තේ ඉන්න එකෙක් විතරක් දැක්කා කියලා අභිරමණය කරන්න ගියොත් වෙන දේ හිතන්න. එතකොට මේ ලක්මනක ඉඳලා ගිය කතාවක් නැතුව මේ දැකපු රූපේ වර්ණ సంతාන බලන්න ගියොත් කොච්චර නූපන් කෙලෙස් අකුසල් රාශියක් උපදින්න පුළුවන්ද කියලා සරුවච්චන් ආංශේ ඉන්ද්‍රිය සංවර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහියෝති න ව්‍යංජනක් ගාහියෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati පාපක අකුසල ධම්මා තත්ත සංවරාය ආපච්චති රක්ඛති චක්කුන්ද්‍රියං දැන් මේ හිතිය නික්ලේශී තනක හිත ගහලා කඩාගත්ත හරකෙක් වගේ මල පැනලා දැංගිලා රූපෙට ගියාට පස්සේ ඒ යෝගාවචරය කලබල වුණොත් දැකපු දේ අබිරමණය කරන්න ගියොත් ඒ දැකපු රූපේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන බල බල යන්න යන්න යන්න යන්න නූපන්න කුසල රාශියක් ඇති වෙනවා විතරක් නෙවෙයි නැවත পায়ට හිත ගැනීමේ අවස්ථාව නැති වෙනවා ඒ නිසා නූපන්න කුසල රාශියක් උපදින බව තේරුම් අරගෙන තියෙනවා නම් යෝගාචරතින් මේ දැකපු රූපය පිළිබඳ ආලවට්ටම් කරන්න යන්න එපා ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා අංග ප්‍රත්‍යංග බලන්න එපා ජාතකය හොයන්න යන්න එපා මේ දැනගෙන මගේ හිත පිට ගියා මල පැන්න ට්‍රැක් එක මාරු වුණා channel එක මාරු වුණා කියලා දැනගෙන ආපහු පයට හිත ගන්න පුළුවන් වෙන්න නම් තමන්ම තමන්ගේ ගැලවුම් කාර්යය වෙන්න වෙනවා. ඒක වෙන පිනකින් මේක හම්බ වෙයි කියලා ණයට ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් පතන්න පතල හම්බ වෙයි කියලා. එහෙම නැත්නම් පොත් බලුවාම ලැබෙයි කියලා හිතන්න අමාරුයි. කරන කෙනාට ඒක තේරෙන්නේ. ඒ නිසා යා දන්නවනම් ඒ විදිහට මේ රූප ශබ්ද වශයෙන් පිටින් පේන තියෙන දේවල් නැති ලෝකයක් නැහැ. ඒව ඇවිල්ලා හැම වෙලාවෙම ආරාධනා කරන හැම වෙලාවෙම දොරට තට්ටු කර කර ඉන්නවා මාව බලන්න මාව අහන්න මාව ගඳ බලන්න රස බලන්න කියලා. අපි ඒ එනේව මගාරවාගෙන පයෙයිම හිත පවත්නවායි කියලා කියන්නේ කඹේ ඇවිදින වගේ ගමනක්. හැබැයි කොයි වෙලාව වැටෙයිද දන්නේ අන්නේ වැටෙන වෙලාවෙදීම දැන ගැනීම කාටවත් බාර දෙන්න එපා. ඒක මේ මතු බුදු වෙන මෛත්‍රී බුදු ආමරවල අපිට කරලා දෙයි. නැත්නම් අපේ ගුරු ආමඳුරෝ කරලා දෙයි. කාටවත් කරන්න බෑ. දැනගන්න පුළුවන් වුණා නම් හිත පිට ගියා කියලා ඒ දැන ගැනීම සතියේ පළපරෝජනයක් මිස සතිය ආනිසංශයක් පිට සතියේ ප්‍රශ්නයක් නෙවෙයි. සතියේ බාධාවක් නෙවෙයි. චෝදනාවක් නෙවෙයි. ඒක ඇත්තටම සතියේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඉතින් සත්‍යපාසලේ පොඩි ළමයින්ට අපි මේක සමහර විටක ක්‍රමසහ විදි දාලා කියලා දෙනවා. ඒ ළමයි අපි ඉඳගෙන කරන භාවනාවේදී සක්මන් කරන භාවනාවේදී හුස්ම රැලි කීයක් එක දිගට යන්න පුළුවන්ද? වම දකුණ කීයක් එක දිගට බලාගෙන යන්න පුළුවන්ද කියනකොට කියනවා 10යි කියලා. නැත්තම් 5යි 7යි කීයක් හරි කියනවා. අහනවා දැන් මේ සක්මන් කරනකොට ඒ 10ට පස්සේ මොකද වෙන්නේ? 10ට පස්සේ වෙන්නේ හිත පිට යනවා. හිත පිට යනවා කියන්නේ මොකටද යන්නේ? සද්දයක්ද, රූපයක්ද, ගඳක්ද? ආ එතකොට අපි දැකීමකට යන්නේ. රූපයකට යන්නේ. එතකොට මේ ඒ දැකීමට යන එක හිතාමතා කරන දෙයක්ද, ඉබේ සිද්ධ වෙන දෙයක්ද? ඉතින් පොඩි ළමයිගේ මාන එක අසාධාරණයි. නමුත් ඇහුවොත් ඒ ළමයා අපේලා උත්තර කියනවා. මට නම් ඕන වෙලා තිබුණේ ඇවිදින එක තමයි. මම හිට ගියා. නමුත් මේ ගිය බව දැනගත්තට පස්සේ පශ්චාත්තාප වීමක් දුනේ නැත්තම් නැවත හිත ගන්න පුළුවන් වුණාද? අරමුණට ගියා. සමහරවට පශ්චාත්තාප කරනවා සමහරව අරමුණට ගන්න පුළුවන් වුණා කියනවා. ඉතින් එතෙන්දි මතක් කර දෙනවා කමඨාන සුද්ධ කරනවායි කියලා කියන්නේ පශ්චාත්තාප වෙන එක නම් හැටි තමයි. ඒක ඒ වෘතජන හිතේ හැටි. පශ්චාත්තාප වෙන්නේ නැතුව ගන්න බලන්න හිත අරමුණට කිව්වහම ඒ ළමයි වාර්තා කරනවා ඊට පස්සේ. මම සක්මන් කරා. ඊවර මෙච්චර ගාණක් කරනකොට මගේ හිත මේ සලායතන වෙන ආයතන කඩලා ගියා. දැනගත්තාට පස්සේ මම ආපහු අරමුණට ගත්තා. ඉතින් එතෙන්දී ළමයා නතර කරලා කොහොමද දැන් දන්නේ රූපේ ඉඳලා පයට ආවයි කියලා? බරපතල ප්‍රශ්නයක්. මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද දැනගන්නේ? මේක තවත් හිතේ මායාවක්ද කියලා. හිතට ආවයි කියලා, කයට ආවයි කියලා, පයට ආවයි කියලා, සක්මන්ට ආවයි කියලා හිතේ හිතාගෙන ඉන්නවද? ඇත්තටම ආවද කියලා දන්නවද කියලා. ඉතින් ඒ ළමයා ඉතින් කල්පනා කරලා උත්තර දෙන්න බලනවා ඉතින් පොඩි දරුවන්ට අමාරු වෙන එක. සපේලා උත්තරයක් දෙන්න. නමුත් කමඨාන සුද්ධ වුණාට පස්සේ ළමක් වෙනවා මට ආයෙසරයක් දකුණු කකුලේ සුළඟිල්ලට හෝ ලේවකේට හෝ විලුඹට හෝ ගලක් පෑගුණා දැනුණා ඒකෙන් මම දන්නවා මගේ পায় මගේ හිත পায়ට ආවයි කියලා. මෙන්න මේ නැවත අරමුණට පැමිණුණාට පස්සේ ඒක ප්‍රත්‍යක්ෂණය කිරීම හරහා තමයි අපි තේරුම් ගන්නේ මගේ හිත කීකරුව නැවත ගෙදර ආවද කියලා. මේ ප්‍රත්‍යක්ෂණය කරනවා කියන එක පිට ගියාට පස්සේ ආරම්භ ගන්නකොට විතරක් නෙවෙයි. පළවෙනි වතාවට හිත යොදන කොටත් යෝගාවචරය සහතික කරගන්න ඕනේ. ඒක තමයි අර ඩොට් පොයින්ට්ස් වලින් කරන්නේ. සක්මන් කරන්න ඇරලා කියනවා දැන් හිටගෙන ඉන්න. හිටගෙන ඉඳලා බලන්න තමන්ගේ කකුල් දෙකට සමසේ බර වැටලා තියෙනවා කියලා සහතික කරගන්න. ඊට පස්සේ දැන් ඔන්න දකුණු කකුල අරන් තියෙනකොට අර බර සමබරව තිබුණු බර එක පයකට යන අතර අනෙක් පය වෙනස් වෙන හැටි. එතකොට දැන් මේ ඇවිදිනවා කියන කටයුත්ත වෙනවා කියන එක තාම සද්දකින් වේදනාවකින් බාධා නැතුව යනකොට වුණත් තමයි මේ අත්විඳින දේ අත්දකින්න දේ තව කෙනෙකුට ඒත්තු යන විදිහට අද්දුට ප්‍රත්‍යක්ෂයක් වෙන විදිහට ප්‍රත්‍යක්ෂණය කිරීම විතරයි අපේ ජීවිතයේ එදිනදා කතාවල නැත්තේ. අපි නිකම්ම නිකම් වල්පල් කතා කරන්නේ. කිසිම කියන දෙයක් අපි අපේ ප්‍රත්‍යක්ෂ ඥානෙ සහතික කරන්නේ මොකද අපි කතා කරන දේවල් රාගනිසිතයි, ද්වේෂනිසිතයි, මෝහනිසිතයි. නමුත් නික්ලේශී මානසිකින් කරන දේක නම් තමයි මේ හිත තියෙන්නේ මෙතනයි ඒ බව දන්නේ කොහොමද මෙන්න මේකෙන් මම දන්නවා කියලා ඒ අත්දකින්න දේ සපයලා කියන්න දන්න කෙනාගේ කතාව හරීම निराවුල් කතා හොඳ ගලණයක් තියෙනවා. කිසි කෙනෙකුට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ මේ අෂ්ට බ්‍රහ්ම ස්වරයෙන් කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ කාටක ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද ඒ තරම්ම කනට මීපැණිවක් කරනවා වගේ. අපි කතා කරුවොත් යන්නේ කොයිද කියලා හෙව්වොත් මල්ලේ පොල් කියනවා. හොඳට අහගෙන ඉන්න කතා කරනකොට මොනවද කතා වෙන්නේ කියලා කිසිම දවසක මේ කියන දේට සපේලා කතා කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක තමයි ස්වභාවය. අපි සාහිත්‍ය කියලා කියන්නේ කාව්‍යකරණය කියලා කියන්නේ ඔක්කොම කරන හිත අංජබජල් කරන එක තමයි. කියන දේ ආලවට්ටම් දානවා මිසක් කියන්න ඕන දෙයක් කියෙන්නේ නැහැ. ඍජුව කියන එක හරි සාටුපර අලුපරලුයි ගොරෝසුයි කියලා කියනවා. අපි කවදා කවදද මේ ලෝකයා පිනවන්න ලස්සන වචන කතා කරනවා වෙනුවට කියන දේ යථාභූත ඇති හැටි කියන පුරුදු මේකට අද තියෙන ප්‍රධානම බාධාව තමයි මේ ජනමාධ්‍ය. ජනමාධ්‍යෙන් කිව්වොත් බොරුවක්. ලෑස්ති කරගෙන ඉන්නේ ප්‍රවෘත්ති. ඒකට සාක්ෂියක් විතර ඒගොල්ලන්ට ඕනේ. තව අවුරුදු 20කට විතර යනකම් ගෑනුන්ගේ මොහොස්තරේ ඒගොල්ලෝ හදලා ඉවරයි. ඒ තරඟ කරලා දිනලා ඒගොල්ලන්ට ඕනේ මොහොස්තරේ දාලා අර ගෑණීටත් ඔටුන කාඩ්බෝඩ් ඔටුන පළඳලා කෝටි ගණන් හම්බ කරනවා. තොරතුරුත් සියල්ල හදලා ඉවරයි. ඒගොල්ලෝ කලින් කල්ලාතෝ කියනවා බලන්න හිතානේද මේම දෙයක් වෙන්නේ නැද්ද කියලා මේ ඕසෝන් ලේයර් එක පොඩ පොඩ වැඩි වෙගෙන යනවා. ඒක නිසා ඕගොල්ලන්ට සිද්ධ වෙයි මේ මේ එයා කන්ඩිෂන් එක හරිනේ. අපි හදලා තියෙන එකක් ඒකේ ඕසෝන් වලට බාධා කරන අඩුයි. ඒ නිසා අවුරුදු 20කට පස්සේ ඕසෝන් අඩු කරන්න ඔය හැම හැම එයා කන්ඩිෂන් එක හරියන්නේ නම කියලා ඉල්ලන්න මෙන්න මේක බඩු ෂෝර් මේ දීලා තියෙන ලනු මොකා කියන දේවල්ද මොකෙන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දේවල් කියලා බැලුවොත් තන්නේ කර සායම්බුරු. තන්නේ කර සායම්බුරු. අද අපේ ලංකාවේ හැදෙන දෙවෙනි પરම්පර ඔක්කොම රිසර්ච් කරන්නේ උවට. ඒගොල්ලන්ගේ ගහන ඕසෝන් ලේයර් එක අඩු කරන්න ඕන හරි ප්‍රොජෙක්ට් එකක් හදනවා මෙච්චර grant එකක් දෙනවා. එහෙම නැත්නම් මේ පෘථිවිතලේ රත් වෙනවා. මේකට දෙනවා නම් මෙච්චර grant එකක් දෙනවා. පරිසර දූෂණ නැති කරන්න ඕන කියලා. මේ කඩප්පුලියෝ තමයි දූෂණය කරන්නේ. උන් තමයි ග්‍රාන්ට්ස් දෙන්නේ. උන් තමයි අපේ උන් අඬවන්නේ නාවන්නේ. මේ තමන්ගේ හිත හදා ගන්නව වෙනුවට මේ අකු මේ මොනවද හදන්න හදන්නේ. මේ බෞද්ධයවත් දැනගන්න eBay මේක. බුදුජානනාථ කියනවා ඒකායනෝ අයම් බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධිය. එකම මාර්ගයයි මහන්නේ තියෙන්නේ සත්‍යයේ විසුද්ධිය වෙන්නේ. මේ සතිපට්ඨානේ වඩන්න. අර එක මොෝගේ වායේ කෙනෙක් දෙනවද බලන්න සතිපට්ඨානෙකටම ග්‍රාන්ට් එක. දෙයිද කියලා බලන්න අවුරුදු කල්ප ගානකට දුන්නොත් මේකේ කොමොඩිටි එකක් හදන්න පුළුවන්ද? ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන්ද? ඉතින් මේවැනි ගමනක් යනකොට කාට හරි හිතෙනවා නම් මේ ජනමාධ්‍ය නොතිබුණා නම් ඊට වැඩි ලෝකෙ හරීම සාන්තිදායකයි. ආද ජනමාධ්‍ය නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. ඒකට නිසන් වනේ කියන්නේ අපි කොච්චර හැංගෙන්න ගියත් විස විදපු ඊතලයක් ඇවිල්ලා පපුවට වදිනා වගේ අපිට ඕනේ කඩප්පුලි තොරතුරු ටික කොහෙන් හරි අපේ ඔළුවට දානවා. අපිට හිතනවා ඒක හරි වටින දෙයක් කියලා. පුළුවන් තරම් ලෝකේ තියෙන කුණු කන්දලේ කැමරට පෙර ටිකක් දා ගන්නවා කැමරට පස්සේ ටිකක් දා ගන්නවා නින්දට පෙර ටිකක් දාගෙන තමයි උදිය ගන්න. දැන් මේ රිට්‍රීට් එකටම ආපුවාම හරි කචල්ලි අර ඩෝස් එක නැති වෙලා මේ දවස්වල. කක්ක ඩෝස් එක. ඉතින් බලාගෙන ඉන්නවා ගෙදර ගිය ගමන් අර පරණ පත්‍ර ටික කියවන්න. ඒ කායෙන් හරි අර මේ කුණු කන්දල් ටික අහගන්න. මොකද ඒක නැතුව ඉන්න අමාරුයි. මෙන්න මේ විදිහට මගේ හිත පවා ජනමාධ්‍යකාරව අරගෙන මම මේ පෙන්වන්න හදන අපේ හිත ඊට වැඩි අපන් කියලා. අපේ හිත පවා පිරිසුදු තැනක තිබ්බට පස්සේ තමයි තේරෙන්නේ ඒක කොච්චර අකමැති වෙලා පිරිසුදු තැනද කඩප්පුලි කක්කහවට දුවනවද කියන එක. ඒ පිරිසුදු තැන නොතිය තියෙනවා නම් මේ මිනිස්සුන් කිසිම ප්‍රශ්නයක් නැහැ ආතතියකුත් නැහැ බයකුත් නැහැ ලැජ්ජාවකුත් නැහැ හිත අනේක පිළිබඳ පොත් ලැබීමක් නැහැ නේ සතියක් නැහැ නේ අරමුණක් නැහැ නේ නික්ලිෂිතනක් නැහැ නේ ඒකට යාට ප්‍රශ්නයක් නැහැ ඒ නිසා කවදා හෝ යම් කිසි කෙනෙක් ඒ සතිය හෝ සීලය හෝ එන්න අපි කියමු සීල ශික්ෂා හෝ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ගිය ගමන් අර පේන්න පටන් ගන්නවා අපි මොන තරම් දාස භාවයක මොන තරම් වාල් භාවයක මොන තරම් බත් බැලියෝ වෙලා කාටද පහදින්නේ කියලා කාටද කඹරන්නේ කියලා මේ තෘෂ්ණා රාජධානියේ තෘෂ්ණා රජිනීගේ බත් බැලියෝ කාමදාසයෝ jiggatoma පහදිනවා ඒක තේරුම් ගත්ත දවසේ හිතෙනවා කියන්නේ මේ කාම ලෝකයේ කාම රාජධානිය කාම රාජිනියගේ බැලයන් විදිහට අපි කටයුතු කරනවා දකින්නකොට මේක පෙන්වන්න බුදු කෙනෙක් පහළ වෙනවයි කියලා කියන්නේ මොන්න තරම් විප්ලවීය දර්ශනයක්ද කියලා. ඊට පස්සේ ඒ බුදුහාමුදුරු අපේ බුදුහාමුදුරු මේක දේශනා කරාට තේරුම් ගන්නවා කියන එක ඊට අමාරු. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අපි බුදුහාමුදුරෝ බුද්ධ ගායවේ බුද්ධ වජිරාසනයේදී බුදු වුණයි කියන එක කවුරුත් දන්නවා. අඩු ගානේ සම්ප්‍රදාන කූලව. බුදුහාමර පයින් ගිහිල්ලා සති ගාණක් පස්සක මහණුන් හම්බ වෙලා පස්සක මහණුන්ගේ පළවෙනි ශ්‍රාවකයා කොණ්ඩඤ්ඤ සෝවාන් වෙච්ච දවස් තමයි බුදුහාමුදුරෝ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. එතකම් බුදුහාමුදුරෝ බුදුහාමුදුරෝ තමයි. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ තමන් උපයාගත්ත දේ, සපයාගත්ත දේ තව කෙනෙකුට අවබෝධ කර දීමේ ශක්තිය තියෙන කෙනාට විතරයි සං බුත් සං සම්බුද් කියන වචනේ එන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ නිකම්ම නිකම් බුදුහාමුදුරුවෝ බුද්ධ ගයාවේ ඉඳලා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකම්. පළමිනියට මනුස්සයර තේරුම් ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ බවට පත් වෙනවා. ඒක නිසා උදම්මැණියේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ නෙමෙයි බුදුහාමුදුරුවෝ. අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ කියලා බුදුන්සේ තේරුණා. මේ තාම ගැඹුරු පණිවිඩේ sannivedana කරන්න පුළුවන් කියලා. ගණ්ඩ කැමැති නැහැ. පප්පවද්දී මහානාමස්සජි ගණ්ඩ කැමැති උනේ නැහැ. කොණ්ඩඤ්ඤාමර කිව්වා යං කිච්ච සමුදය සම්මන් සම්බන්ධන් නිරෝධම්. පහුවෙන්ද බුදුරජාන්සේ කොණ්ඩඤ්ඤාමරට පාත්‍රය දීලා කිව්වා පොඩ්ඩක් පින්න පාති කරන්න මට. අනික් හතර දෙනා තියාගත්තා guided meditation තියලා තියෙනවා. දෙවෙනි දවසේ නෝට පප්පා හමුදුරෝ ගැටේ ලියාගත්තා. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ අප්ප දෙන්නම පින්න පාතේ අරලා අනිත් එක්ක නා තියාගත්තා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ අහනවා ඔය බුදුරජාණන් වහන්සේ ඔය පළවෙනි දවස් පහේදී සවිස්තරව දේශනා කරපෙකේ ධම්මචක්කපවත්තන සූත්‍රේ විතරයි තියෙන්නේ අනත්ත ලක්කන සූත්‍රයට අනකන් දේශනා කරපු අනික් තොරතුරු කොහෙද තියෙන්නේ කියලා. ඉතාමත්ම වැදගත් තොරතුරු මේ බුදු වෙච්ච ගමන් බුදු කෙනෙක් තව එක ශිෂ්‍යයෙකුට කියලා දෙන වෙලාව. හරීම අමාරුයි සත්‍ය තිබුණට හේතු ගන්නන එක. ඒ නිසා කවදා හරි කාට හරි තේරුනොත් මේ සලායතනයම අපාගාමි වෙනවා. ඒක මේකෙන් පෙන්නන දේ නෙමෙයි ඒක වැඩ කරන යාන්ත්‍රණය බලන්න පුළුවන් නම් කාට හරි ඇහි ඉඳලා පයට කය හිතේ ඉන හැටි පයේ ඉඳලා ඇහැට හිත යන හැටි ඒක සිදු වෙන්නේ චිත්ත නියාමයකට ඒක සිදු වෙන්නේ මනස යෝනිසමස්කාරය තිබ්බොත් පයේම හිත තියාගෙන තව චිත්තක්ෂණයක් ගන්න බල. ඒකට හරීම කම්මැලි. හරීම නීරසයි. හරීම ඒකාකාරයි. මහා එපා කරන සුළුයි. කවදාද යෝගාචර දැනගත්තොත් මේ තමයි කෙලෙස් නිවන මාර්ගය. හිත මිටි මුදහැරව කුරුල්ලා වගේ ආය ගිහිලා රූප සත්ත්ව බලනවා කියලා කියන්නේ ආය හොදෝද මඩේ දාන්න. අන්නේ යාන්ත්‍රණයේ සිද්ධ වෙන්නේ කාගේ න්‍යාය පත්‍රයද? මම මෙච්චර සිල් අරගෙන සුතුරුදි ඇඳගෙන බෙල්ල විශ්ට ඇවිල්ලා ඉඳගෙන තටම තටම භාවනා කරනවා. හිත තඹේක සැලකිල්ලක් නැහැ. අපි ගිහිල්ලා මොකක් හරි කුණු හරපෙන් පටලනවා. ඒක මදිවට අලිමන්දියට හරක් කියලා අපි ඒකන පශ්චාත්තාපත් වෙනවා. සාරිපුත්‍ර සාන්සේ සඳහන් කරන පශ්චාත්තාප වුණොත් ගොයියෝ. ඔක බේරගන්න බෑ මේක වෙන්න ඇරලා මේ හිත අවිධිමත් හිත එහෙම නැත්නම් අසංවර හිත එහෙම නැත්නම් අසමජ්ජාති හිත හොරේ හොරේකට කරනවට වැඩිය වෛරක්කාරයෙක් වෛරක්කාරයෙක් කරනවට වැඩිය කරදර කරනවා. දිශෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේදිනා මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරෙක් හොරෙකුට කරනවට වැඩිය වෛරක්කාරයෙක් වෛරක්කාරයට දඬුවම් දෙනවට වැඩිය තමන්ට අනර්ථය සලසනවා. මේ අසං ඒකට කියන අසා සීලයක් නැති හිත. ඒකට අපි කියනවා මේ අසමජ්ජාති හිත කියලා. සමාහිත හිත දන්නවා දැන් මගේ හිත නික්ලේශ තැන ඉඳලා කෙලස් තියෙන තැනට ගියා ප්‍රශ්නයක් නැහැ. කලබල වෙන්නේ නැතුව මට පුළුවන් ද ආයේ නික්ලේශී තැනට ගන්න. අසමජ්ජාති හිතක් නම් නැත්තම් භාවනා නොකරන හිතක් නම් මොකක්වත් දන්නේ අර වෙච්ච එකකට පශ්චාත්තාප වෙලා හිත තිබුණත් ඇටි ඔද්දල් කර ගන්නවා. ඉතින් මේ ඉඳුරම් පිළිබඳව දක්නාසුලුව දැක්කන්නාසුලුව ඥානම්පස්සං යථා භූතං කියන විදිහට වැඩේ සිද්ධ වෙtti අස්පනා පිට ලේපිට මේ නික්ලේශී තන ඉඳලා ක්ලේශයන්ට යනකොට එක ආයතනයක ඉඳලා අනික් ආයතනයට හිත පැනීම හරහා අපේ හිත නිතරම සලායතනෙම ඉන්නේ එක ආයතනයකයි තියෙන එක වෙලාවට. ඒ ආයතනේ තැන් තැන් වලට මාර වෙන වේගය යොසුලකම අල්ලන්න බැරි නිසා අපිට හයම තියෙනා වගේ පේනවා. අල්ලලා කොටු කරගත්තොත් ආනාපාන ඉන්න වෙලාවේදී මගේ හිත දැන් තියෙන වායෝ පොට්ටබ්බ ධාතුවේ කියලා මේක සමාදම් වෙන්න පුළුවන් නම් නිවනම තමයි. නමුත් වෙන්නේ හරි කම්මැලි හුස්ම ගත්තට ඉතින් හුලං විතරයි යෝගේ කොහෙද නිවනක්. නිකන් හුස්මෙම තියනවාද නිවන? එහෙම නැත්නම් මේ කවදාද මේ සමතෙන් විපස්සනාවට දාන්නේ? ඒක ඉස්සරහටද යන්නේ, පස්සටද යන්නේ කියලා තමන් භාවනා කරද්දී පුදුමාකාර සැකයක් නේ තියෙන්නේ. මේ ආයතනේ දැන් මේ එක තැනක හිත යනවා මේක මේ මහා වීර පුරුෂයෙක්ගේ වැඩක් ඒ නිසා මට පුළුවන්ද ඒ අනම්මනම් පැත්තකදී මේ කඹේ ඇවිදිනා වගේ වැටෙන්නේ නැතුව තව පියවරක් තියන්න තව හුස්මක් ගන්න කියලා බැලුවොත් බැරි නෑ නමුත් ඊට ස්මාර්ට් වෙන්න හදනවා වැඩි කුසල් කරලා දෙන්න හදනවා නැත්නම් අධි කුසල් කරගන්න හදනවා එතකොට වෙන්නේ මොකක්ද අර හිතපු දැනුමත් ලුහුටලා යනවා අන අහිංසක හිතක් තියනවා නම් නිහතමානී හිතක් තියෙනවා නම් අර ඇති කරගත්ත චිත්ත විතේ දිගට පැවැත්වීම තමයි අපිට අවශ්‍ය කරන්නේ. එතකොට තේරෙනවා කොතනක හරි හිත අපි අල්ලලා තියාගත්තොත් ඒකෙන් කෙලස් ටිකක් එනවා නැති වෙන්න බෑ. සමහර ආනපානෙමුත් කෙලස් එන්න පුළුවන්. හුඟක් කරලා කෙලස් අඩුයි. හැබැයි එකක හිතක ඒක එක අරමුණක එක ආයතනයක හිත පවත්වනවායි කියලා කියන්නේ ඒකේ කෙලස් ටිකක් එනවා. තව ආයතන පහකින් එන කෙලස් නැතර කරුවයි කියන එකනේ. එහෙම නැත්නම් මගේ හිත දැන් තියෙන්නේ මෙන්න මේ ආයතන. ඒකෙන් මට මේ කෙලස් ටික එනවා කියලා දැනගත්තාම මේ කෙලස් ප්‍රමාණය තියෙනව නැත්තේ නෑ. 100%ක්ම කෙලස්. නමුත් ඒ මාර්ගයෙන් ආයතන පහක් යටපත් වෙනවා. ඒ නිසා ඒ පහ යටපත් වෙන්නේ මේකෙන් මතුවෙන කෙලස් ටික දන්නේ කියන. නමුත් ඒක දන්නේ නැත්නම් මේකෙන් කුසුළු කෙලස් ප්‍රමාණයක් එනවා. නමුත් ඒ කෙලස් ප්‍රමාණයට හේතු වෙලා වාංගු වෙලා තව ආයතන පහකින් එන කෙලස් මන් නතර කරලා තියෙනවා කියලා. මේ බලාන ඉන්න ආයතනයේ මතුවෙන අරමුණත් දැක දැක දැන දැන ඒකට කෙලස් කියලා දොස් කියන්න යන්න එපා කම්මැලි කියලා දොස් කියන්න යන්න එපා නීරසයි කියලා දොස් කියන්න යන්න එපා බයයි අසරණයි කියන්නේ නැතුව ඒක දැක ගන්න අසුළු හිටියොත් තමයි තේරෙයි එකක් අල්ලා ගැනීම නිසා පහක් දිනවා දැන් මේ අල්ලාගත් එකත් ගෙවෙන පැත්තට යන්න පුළුවන් නම් ආශස් ප්‍රසවාසය අරගෙන ඒක ගෙවෙන පැත්තට යන්න පුළුවන් නම් සක්මක් සක්මන් කරන ගමනොත් ඒක අනායාසයෙන් වෙන පැත්තට යන්න පුළුවන් නම් අර කෙලස් ටිකත් අඩු වෙනවා. එතකොට මේ යෝගාවචරයට මේ සිදුවෙන ක්‍රියාවලිය අස්පන අපිට මොනිටර් කරනවා කියලා කියන්නේ දැක දැක දැන දැන පාවිච්චි කරති. අර සදාචාරවාදියා නැත්නම් මේ සලායතන ගැන දන්නේ නැති එකන අර එන කෙලස් ටිකට පශ්චාත්තාප වෙලා එන කෙලස් ටික ගැන තැවිලා නැත්නම් අර එන කෙලස් පිළිබඳව කම්මැලි වෙලා නීරස වෙලා කබලෙන් ඉඳලා ලිපට පයින්නා වගේ නොදන්න ශේෂ්ඨයකට හිත පයින්න. නැත්නම් හිත තවත් අසංවිධිත තත්ත්වයටපත් වෙනවා. ඒ දේ ඒ සංවිධිත මට්ටමක ඉඳලා මේ අසංවිධිත තත්ත්වයට පැනීම තමයි විඥානයේ එකම කෘත්‍යය. එයා බලන්නේ වැඩි කෙලස් තියෙන තැනට හිත දාලා විඥානයේ තියෙන බලයට ආවුරු කරන්න. ඒ නිසා යා නිතරම දෙකට බෙදලා දෙක ගැටලා ස්ප්ලිට් ඇන් රූල් කියන ක්‍රමයට මේකේ බලය තහවුරු කරන්න හදනවා. බුදුජාන් වහන්සේ විනුවට කතා කරලා කියනවා විඥාණය කරන මේ හොඳ නරක හරි වැරදි අනම්මනම් පැත්තක දාලා තියෙන කෙලස් ටික හරි කමන්නේ දැනගෙන ඒක ගෙවන් වෙන පැත්තට දිගට පැවැත්වීමට අපි ප්‍රතිපදාව කියලා කියනවා. නැත්නම් භාවනාවේ ගැම්ම කනවයි කියලා තේරුම් ගන්නවා අත්දැකීම කියලා කියනවා ඒක නැතිකරන්න සද්ද නැති වේදන නැති හිතවිලි නැති ලෝකයක් කොහෙවත්ම නැහැ රහතන් වහන්සේකටවත් නැහැ නමුත් අපිට ගත්ත එකලස දිගට පවත්වාගෙන යෑමට කියනවා සතත අභ්‍යාසය කියලා. ඒකෙන් පිටතැනකට හිත ගියා නම් හිතන්න ඒ යන්නේ නොදැනුවත්වම අහිංසකම නෙවෙයි යන්නේ මේට වැඩිය කෙලස් තියෙන තැනකට. ඒ වෙනුවට මේට වැඩිය කෙලස් අඩු තැනකට යන්න පුළුවන් නම් අපි කියනවා අධිකුසලයේ කියලා. ඒක ආනබන සූත්‍රයේ සඳහන් කරනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති අර දිගට ගොරෝසුර දැනෙච්ච හුස්ම කෙටි වෙලා සියුම් වෙන්න පටන් ගන්නවා මේ තමයි අර ආනාපානය සම්බන්ධයෙන් තියෙන ගොරෝසු කෙලෙසියක් තිබුණා දැන් සියුම් බවටපත් වෙනවා මේකට අනුග්‍රහ කරගෙන මේක මුළු ජීවිතේම අධිකතර කුසලය ඒක සමාදන් වෙමි මේක තවදුරටත් සියුම් කරන්න උත්සාහ කරනවා නම් අපි ඒකට කියනවා අරමුණ ක්ෂය කරන්න උත්සාහ කරනවා, වැය කරන්න උත්සාහ කරනවා. නිරුද්ධ කරන්න උත්සාහ කරනවා කියලා. ඇත්තටම නිරුද්ධ කරනව නෙවෙයි. නිරුද්ධ වීම නිරුද්ධ වීමට අනුග්‍රහ කරනවා. නිරුද්ධ වීම මා විසින් කළ යුත්තක් බව දැනගෙන ගෙවෙන්න ගෙවෙන්න වෙන්නේ. එතකොට ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, හිතෙන් කෙලස් වෙන්නෙම නැහැ. කයෙන් අකුසල් වගේක් කරන නැත්නම් ආනාපානේ ගොරෝසුකමක් තියෙනවා. ඒකත් එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ ගෙවෙන්න. එතකොට මේ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් මේ සලායතන පිළිබඳව දැන් යම් ප්‍රමාණයකට නාස්ලනුව දාගත්තා වගේ කීකරු කරගන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවෙ කොයි වෙලාවෙ මේක වෙන දෙයකට පණිද කියන්න බෑ. ඒ පැන්නට කමක් නෑ. පැන්නට කමක් නෑ. ඒක සත්‍ය කරනයි කියලා අදිසි මිනිස්සුකට එන්න එපා. පැනපු තැන ඉඳලා නැවත නික්ලේශී තැනට එන්න පුළුවන් ඉඩ ටික තමයි තපස කියලා කියන්නේ. කොච්චර ඉක්මනට නැවත අර නික්ලිෂිතන්ට එන්න පුළුවන්ද ඒ බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් උරගාලා එහෙම නැත්නම් කියනවනම් අද්දුරු ප්‍රත්‍යක්ෂය පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් නම් විතරයි කියනවා සරුවචනන්සේ ආනිසංස ලැබෙන එක කෙරුවත් ඒක වචනෙන් ප්‍රකාශ කරන්න බැරි නම් හරියට ගාන හදලා ගාන්න ඉරි දෙකක් ගැහුවේ නෑ කමඨාන හදලා උත්තරේට ඉරි දෙකක් ගැහුවොත් තමයි කන්ෆර්ම් වෙන්නේ මේ උත්තරේ. ඒක නැත්තම් බලන එක නහිතන තාම ගාන සුළු කරමින් ඉන්නේ උත්තරේ නෙවෙයි කියලා. මේක ඒක නිසා විමුක්තස්මින් විමුක්ත මිච ඥානං කියලා එකක් තියෙනවා. මගේ හිත දැන් නිදහස් වෙගෙන යනවා. ඒක මම දන්නවා. දන්න බව සහති කරන තියෙන එකම ක්‍රමේ තමයි ඒක තව කාට හරි sannivedanaya කරන්න ඕනේ. මගේ හිතේ තියෙන මේකේ එහෙට පැන්න මම ආයෙත් හිත ගත්තා. ඊට පස්සේ ආයෙත් පැවැත්තුවා මෙහෙට පැන්න ආයෙත් හිතගත්තා පැවැත්තුවා පවත්තන්න පවත්තන්න පවත්තන්න මූල කර්මස්ථානේ මෙන්න මේ ආකාරයේ වෙනසක් විපරිණාමයක් සිද්ධ වෙනවා කියලා තේමාව මූල කර්මස්ථානය කරගෙන ලියන්න දන්නවනම් ඒ දැනීමම එතන ඒ sannivedanayම මේ දුෂ්කර භාවනා කෘත්‍යයෙන් 50ක් නිම කරනවායි කියලා භාවනා ගුරුවරු කියනවා වෙනදී වෙන හැටියට කියන්න පුළුවන්. එතකොට එයා මේ සලායතන පිළිබඳ අවබෝධය කොච්චර තියෙනවද කියලා කියනවනම් එයා දන්නවා මගේ හිත දැන් තියෙන්නේ මගේ විඥානයේ තියෙන අසවල් ආයතනේ කියලා. ඒ ආයතනේ කඩප්පුලි ආයතනයක් වෙන්න පුළුවන්. නමුත් එයා දන්නවා එතකොට අනික් ආයතන පහෙන් කෙලස් නැහැ කියලා. මගේ හිතේ තියෙන රූප බලමින් රූප බොහොම ලස්සන දෙකක් පුරුෂයෙක් ස්ත්‍රියක් දිහා බලයි. ස්ත්‍රියක් පුරුෂයෙක් දිහා බලන ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා මගේ හිතෙන් කෙලස් ගන්නවා දැන්. හැබැයි මේ බැලීරණ මෙච්චර නතු වෙලා නිමග්න වෙලා බලනකොට කනට එන සද්ද වලින් කෙලෙස් උපදින්නේ නැහැ. නහයට එන ගඳ වලින් කෙලෙස් උපදින්නේ නැහැ. දිවට එන රසයෙන් කෙලෙස් උපදින්නේ නැහැ. කයට එන පහසෙන් කෙලෙස් උපදින්නේ නැහැ. හිතට හිතවිලි නැහැ. ඒ දැනගෙන ඒ එන කෙලෙස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීම සඳහා වැයවීම සඳහා ඡය වීම සඳහා එහෙම නැත්නම් නිරුද්ධ වීම සඳහා කුමක් කළ යුතුද කියන එක තමයි යෝගාවචරක ප්‍රතිපදාව වෙන්නේ. මේකට වාසියක් තියෙනවා මේක එකට කොටු කිරීමේදී ඒ මොකද දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසීම සුදු වෙලා ඕන දෙ අධ්‍යය එක දිගට බලන්න හිටියොත් ඒක නීරස වෙන්න පටන් ගන්නවා. ඉත්‍ත්‍ය පුරුෂය දිහා බලන හිටියත් ඔච්චරම තමයි. පුරුෂෙක් ස්ත්‍රියව දිහා බලන හිටියත් එච්චරම තමයි. ඒකයි ලෝකෙ මෙච්චර දික්කසාද වැඩි. ළඟට වුණාට පස්සේ මෙන්න બોලේ මේ ගෑණිට මං එපාලු දැන්. ඉත පීරා තෙල් ගහලා කොණ්ඩෙ බැඳපුවා මෙන්න બોලේ මේ ගෑණිට මං එද. බඳින්න ඉස්සලා කිව්වේ මොකද්ද? ඉර දෙන්නම් අඳ දෙන්නම් අයියෝ මීට වැඩිය සැපක් නැහැ කියලා තමයි කියන්නේ. එතන මිනිහට ගෑණිය පාවෙන. ඕනම අරමුණක් ආශ කරන එකට දෙන්න ඒක නවුරු දෙන්න ලොකුම දඩුව. ජීනේ කදරියන් දාන්නේ. කණ්ඩ ඕනේ කන කණ්ඩ දෙන්නේ කාලා ඉස්මෘතලා මැරලා යනවා. හැබැයි ඌට කියන්නේ මේක දිගටම කකා හිටපන් කියලා. වෙන මොකුත් උඹ ඉල්ලුවානේ කහපන් කියලා. ඒක තමයි බුදුරජාණන් අපේ හිතට කරන්නේ. එක අරමුණක පවත්තන්න. ඉතින් මේක මේ කියනකොට මම හිතනවා ෂුවර් මන් දන්න ඕගොල්ලෝ තරහ වෙනවා කියලා. ධර්මයට විරුද්ධයි වගේ. එක දිගට මිනී මරන්න ඒත් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගොඩ දානවා අඟුලිමාල වගේ. හැබැයි එකෙක් දෙන්නේ මරලා බෑ. 1000 මරන්න ඕන. දාම අන්නකොට බුදුහාර ඔක්කොම වැඩ තියලා ඌගාවට යන පොරක් නේ. එහෙම පුළුවන් අතපයක් කඩාගෙන තෝ 1000ක් මරන්න. ඉතින් ඒ නිසා පව් නෙවෙයි පිං නෙවෙයි පවක් වුණත් එක දිගට කරන්න පුදුමාකාර ඒකට කියන්නේ පරිචය කියලා. ඒක පිළිබඳව ශිල්පේ Taman එන්න පටන් ගන්නවා කොයි දෙයක් කරුවත් එකයි. ඉතින් අර බුදුජානනාංශගේ ගෝලියෝ නිසා බුදුරන්සේ මධ්‍යම ප්‍රතිපදාව කළ දීලා කියනවා. මධ්‍යම හෝ හොඳ දෙයක් කරගෙන හිටපන් දෙකින් දිගටම කරගෙන හිටියොත් මධ්‍යම දේ නිසා හොඳ දේ නිසා නරක ඉබේම තල් වෙලා යනවා. ඉතින් අපි මෙච්චර ලස්සන හොඳ දෙයක් ආනපාන සතියක් සක්මන් භාවනාවක් තියේදී දහසි පැය 24 කොච්චරක් අපේ හිත මේකෙන් එළියට ඇදලා දානවද කියන එක බලන්න. එහෙම නැත්නම් අසතිය තියනවද කියලා බලන්න මේකට සාදර වෙන්නකෝ. එදාට භාවනාව නිවන් දැක්කා මගේ හිත මෙච්චර ලස්සනට පිරිසුදු හදලා තියෙද්දි මේක කැලේට අදින හැදී ඇස් හොඳට තිබේනයි යන්න පාරක් තිබේනම් කිම බැදිවල යන්නේ මම මුලා වූ එකෙකුසේ. ඉතින් මේකට අපි හිතනවාද මේ ආණ්ඩුවේ වැරද්දක් තියෙනයි කියලා. වැස්ස යවුවයි වැරදිලා තියෙනයි කියලා. උපන් ලග්න වැරදිලායි කියලා. නැත්තම් කවුරු රෝණියම් කරලා නැහැ. තක තීරුකමමයි. මෝඩකමමයි. අවිද්‍යාවමයි. මේකට හිත දෙන්නේ නැතුවනේ අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ එක එක මේ තැන් තැන් වලට මේක හේතු කරන් හදන්නේ. බුදුජානක කියන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. හොඳ අරමුණකට හිත දාලා එයාට මේක පෙන්ලා දෙන්න ආනිසංස වශයෙන් පෙන්ලා දෙන්න එහෙම ඉන්නකොට ආතතිය නෑ අසහනේ නෑ ඉන්න බුලන නමුත් එයා ඒකෙන් ආතතියක් හදාගන්න හැටි කම්මැලි කියලා නීරසයි කියලා ඒකාකාරී කියලා බයයි කියලා අසරණයි කියලා ඉතින් කවදා හරි කවුරු හරි තේරුම් ගත්තොත් මේ කම්මැලිකම ආතතිය අසරණකම තමයි මේ භාවනා දියුණුව ඕකම පවත්වාගෙන යන්න පුළුවන් නේද කෙලෙස් වලට දඬු අඬුවට අහුනා වගේ කෙලෙස් හිර වෙනවා. විඥානයත් හිර වෙනවා. ඒක නිසා ඒ කෙනාට එක මේ වගේ වැඩමුළුවකදී මේක හේතු ගන්නලා දුන්නට පස්සේ ඒ යෝගාවචර තියෙන වගකීමක් මේක උරගාලා බලන්න එහෙම ඉන්නකොට සාන්තියක් තියෙනවා නම් ඊට පස්සේ එයා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හදාගන්න ඕනේ අර එක ට්‍රැක් එකේම පවත්වාගෙන යන්න පුළුවන් වෙන විදියට සම්මා දිට්ඨි සම්මා සංකප්ප හැදුනට පස්සේ ඒක අමාරුයි. ඒක ප්‍රඥාවට අදාළ කොටස. මොකද ආයේ සීලයට බහිඳ වෙනවා. අපි දවසේ නැත්නම් මේ වැඩමුළුවක වුණත් වැඩියෙන්ම අපේ සතිය කඩාගන්නේ කතා කරන්නේ. ඒ නිසා කතා නොකර සිටීමට වේදන්යක් නැහැ වෙන මොනවාවත් අඩුවකුත් නැහැ අපට. හැබැයි අවිද්‍යාව බලපාන තාක්කල් අපිට කියන්න කරන්න තියෙන දේවල් ගොජ දාන්න පටන් ගන්නවා. නමුත් අවිද්‍යාව නැති වෙච්ච දවසේ තේරෙනවා පිරිසුදු කරගන්න ලේසි. පිරිසුදු බව උපයන්න ලේසි ආරක්ෂා කරන්න බෑ. මේ මේ සමාජයත් එක්ක ඉන්නකොට ආරක්ක සම්පදාව තමයි අත්‍යන්ත දේ. උත්තාන සම්පදාව නෙවෙයි. උත්තාන සම්පදාව මේ වගේ පිළිසල ඇති වෙන්න තියෙනවා. ඒක පිළිබඳව මේ පුදුමාකාර කැපකිරීමක් කරලා තියෙනවා. achievement එකක් නැත්තම් ළඟා වීමකුත් වෙලා තියෙනවා. මේක ආරක්ෂා කරන්න බෑ. ඒ මොකද හේතුව අපි බාහනපත්තු කරලා පිටියක් මැද හුලං වදින තැනක තිබ්බොත් ඕක නිවිලා යනවා. අපි දැනගන්න ඕනේ පහන පත්තු කරාට පස්සේ ඒ පහන් දැල්ල නිවෙන්නේ නැති තැනක තියානේ. අන්න වගේ අපි හදාගත්ත, සපයාගත්ත, උපයාගත්ත මේ දක්ෂතාවය ආරස්සා කරන්න නම් කිසිම කෙනෙක්ගේ මොනම අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න බෑ. කිසි ඕනම කෙනෙකුට පුළුවන් ඒකට කරදර කරන්න විතරයි. මේ ඇහැට මොනව වැඩුණත් කැවෙනවා. ආරස්සා කරගෙන ඉන්නවයි කියන තමයි බුදුජානනා ඊට පස්සේ භ්‍රමචර්ය කියලා වචනයක් දෙන්නේ. මේ භ්‍රමචර්ය රැකපන්, තපසක් රැකපන්. ඔබ දන්නවනේ දැන් මේක මෙහෙමයි කියලා. ඊට පස්සේ මේක එක දවසෙන් කරන්න බෑ, කරයෙන් කරන්න බෑ. කරගෙන කරගෙන කරගෙන ඉන්නකොට තේරෙනවා මෙන්න මේ වාගේ වචන જાතියක් තියෙනවා සම්මා වාචා. පුළුවන් තරම් කතාව කෙටි කරලා හලර දාන වැඩ. ඉතින් ඒකට සමාජයට පේන්නේ අපි දෙක තරහ වෙලා කියලා. එහෙම නැත්නම් මේ මෛත්‍රී මොකක් හරි කවුරුහරි මං ගැන කේලමක් කියලා වෙන්න ඇති කියලා. එහෙම නැත්නම් කරන කටයුත්තක් කරන්න ප්‍රයෝජනේ සලකලා මේ සුඛෝපභෝගීත්වයටයි මේ පාරිභෝගිකත්වයට පහඳින පැහිඳිල්ල නිසා අපි ලෝක ලෝකයේ කෙලෙසුණත් නැතත් නැත්නම් පරිසරයේ දූෂණය වුණා නැතත් හිත දෙස් දෙන්න ගණන් ගන්න. Taman පාවිච්චි කරන්නේ ප්‍රයෝජනේ සලකලා නම් ලෝකයා වැරදි විදිහට පාවිච්චි කළා පරිසරයේ කෙලෙසුණත් Taman ප්‍රශ්නේ නැහැ. Taman දන්න ලෝකයා මොනවා කරුවත් මම පාවිච්චි කරන ප්‍රයෝජනේ සලකලා. ඒක Taman කරන කර්මාන්තේ බඩ රස්සාව. මේක බඩ රස්සාව නෙවෙයි. කරන කටයුත්ත මතක තියාගන්න මේ තරම්ම කෙලවරක් නැතුව වැඩවලුවේ දාගන්නේ මේ තරම්ම තණ්හා මාන දිටි තියෙන නිසානේ අපේ පැවැත්ම සඳහා නැත්නම් නඩත්තුව සඳහා ප්‍රයෝජනය සඳහා වැඩ කරලා යන්න පටන් අරගත්තොත් ඔච්චරම ආතති වෙන දෙයක් නැහැ. අනිතික ජීවන රටාව. අපේ බඩ රස්සාව. අපි මේ බඩ රසාව කරන්නේ ලෝකයට පෙන්වන්න මාන්නක්කාරකමටද නැත්නම් මේ බඩ විතරක් ගන්නද කියලා බැලුවොත් එහෙම නැත්නම් මම මේ රසාව කරන්නේ දරුවන්ගේ මගේ පවුලයාගේ බඩ රසාව කරන්නේ නැත්නම් මේ දරුවන්ගේ ජීවේ මකර ආසාවල් තියෙනවනේ ඔක්කොම සම්පාදනය කරපු එකෙක්වත් ලෝකේ ඉන්නවද කියලා බලන්න. එකෙකුට පුළුවන් වුණාද මේ ලෝකෙ මැරෙනකොට මේ අහල පහල ඉන්න ඔක්කොගේම ආසාවල් සන්තරපණය කරන්න. අඩු ගන්න ඒක තියා තමන්ගේ ඉඳුරංග සන්තරපණය කරන්න බෑ. ඒ නිසා මැරෙන හැම එකක්ම අතිත්තෝ ඌනෝ කාමදාසෝ කියලා රට්ටපාලහඳුරෝ කියලා. අතෘප්ති කරව මැරෙන්නේ. ඌනෝ හිගයක් ඇතුවමයි මැරෙන්නේ. කාමදාසෝ ඊගාවාත්ම හැරි ගමන්නේ මම මේක සම්පාදනය සම්පාදනය කරගන්නවා කියලා කාමෙන් තමයි මැරෙන්නේ. නමුත් මේ විදියට පිට ගිය හිත කාමයට හිත ගිය පිට ගිය හිත කාමයේ අනුව නැවත තමන්ගේ අරමුණට ගෙනලා තියලා මම පුළුවන් තරම් මේ ජීවිතයේදී මේ මගේ මූල කර්මස්ථානයේ පවතින සතිය තමයි ලොක්කුම පිරිච්ච ගතිය. මේක සාසන සම්පත්තියක්. මේ මෙහිම තමාදන් වෙලා ගත කරනවා නම් අට ඊගාවාත්මය ළඟා කර ගන්න දෙයක් නෑ. ඊගාව චිත්තක්ෂණය ළඟා කර ගන්න දෙයක්වත් නෑ. මේ ළඟා වෙලා තියෙන එක තමයි තියෙන්නේ. මොකද අපිට කවදාහක්වත් මේ හැලඟ තියෙන එක පේන්නේ අපි ඈත තියෙන මොකද්ද එල් එකට. පුදුම විදිහට කැරට්ටරේ පස්සේ පිටිපස්සේ දුවන බූරුව වගේ ඇද්දගෙන යනවා. තමයි මේ තියෙන චිත්තක්ෂණයේ පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගතිය, විවේකය හුදකලා දකින්නේ නැහැ. ඒක දැක ගන්න බැරි මේක හැබ්බැහියක්. ඇත්තට හිතේ ප්‍රകൃතිය නෙමෙයි මේක. මේ ලෝකයා විසින් ඔළුවට දාපු ගුණ කන්දලයක් මේකේ තියෙන්නේ. අපි හැම කෙනාම අහිංසකයි. අපි හැම කෙනාටම මේ මේ පිවිතුරුකම අවශ්‍යයි. පිවිතුරුකම තියෙනවා. මේ ලෝකයා මට මොනවා කියයිද කියලා දන්නේ නැතුව වගේ අර දිනපු ගෙවි පැටියව ඒ කන් දෙක ඇහෙන්නේ නැත්නම් මං හිතුවා මොකද දෙන්නේ නිවන් දකින්නයි කියලා. ලෝකයා කියන දේ අහන්න කියලා තමයි අපිට තීන දේ පේන්නේ නැත්තේ. ඒ නිසා මේ නාම රූප වශයෙන් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරන නැත්නම් සරුවචනාංශය කියන අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප කියන මේ නාම රූපය කියලා කියන්නේ මට හිතෙනවා මෙහෙම කියන්න කියලා. භාවනා කරගෙන කරගෙන යනකොට ආනාපානේ සම්පූර්ණ ගෙවුනට පස්සේ ඔක්කොම කලවම් වෙලා යන තැනක් එනවනේ. අවිධිමත් තත්වයක්. අන්න ඒක ඕනම දෙයක් ඇති කිරීමේ ප්‍රභවයක් වෙනවා. ඒක තුල රූප තියෙන කියලා බැලුවොත් රූපයක් වෙලා පේනවා. ශබ්දද තියෙන කියලා හුවත් ඔන්න ඔය සිකඩායක ඇහෙනවා. නැත්නම් මේ පලාගිරුන්ගේ සද්දයක් වශයෙන් ඇහෙන්න පටන් ගන්නවා. ගඳක්ද බැලුවොත් රසක්ද බැලුවොත් පහසක්ද බැලුවොත් හිතවිල්ලක්ද බැලුවොත් ඒ ඒ ගොජේ තුල ඕනම දෙයක් ඉති කිරීමේ ශක්තිය තියෙනවා. ඒක සද්දයක් කියලා ගත්තොත් ඒලාට ඒකෙන් ආය රූප බලන්න බෑ. ඒ නිසා ඒ දේ නම් කරන්නේ නැතුව වර්ග කරන්නේ නැතුව එහෙමම තියාගෙන ඉන්න පුළුවන් නම් ගොජේ ගොජේ වශයෙන් බලන්න පුළුවන් නම් සර්වඥාන්සේ සඳහන් කරනවා කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිටක් තියෙනවා. බලංකාරය අතර අහුවෙච්ච මැටි පිට. මැටි පිටින් තමයි වළඳක් අඹලක් නැහැ. කලයක් අඹලක් නැහැ. උරුලෙත්වක් කරලා තෝ මැටි ටික මැටි ටික වශයෙන් තියාිනවා මොකක්වත් හදන්නේ සංස්කරණය කරන්නේ සංස්කරණය කළොත් නමක් දාන්න වෙනවා ඒක කැඩුනහම පශ්චාත්තාප වෙනවා සංස්කරණය කරන්නේ නැති මේ මැටි පිට තියාගෙන ඉන්න තා ඒ කුඹලා කර්ම රැස් කරන්නේ නැහැ නව නිර්මාණ කරන්නේ නැහැ ප්‍රගතියක් ගන්නෙත් නැහැ මැටි ටික දිහා බලා ඉන්නා වගේ අර හිත මූල කර්මස්ථානේ ගෙවම් කරලා මේ සීමාවක් නැති ඒ ඒ පරිසරයට ගිහිල්ලා මේකට නම් කරන්නත් එපා. ඊගාට මොකද වෙන්නේ කියලා බලන්නත් එපා. මේක කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් අපිට තේරෙනවා මේ පේන ඒ ඒ සංකලනය බුදුහාමුදුරු දෙන්නේ සම්තතිය කියන නම ෆ්ලක්ස් කියලා කියන ඉංග්‍රීසියෙන් එහෙම නැත්නම් අපි සිංහලෙන් නම් දැම්ම ගොජේ කියලා. ඒ ගොජේ ඉන්නා තාක්කල් නිරසකමක් නම් තියෙනම කෙලස් නැහැ. ඒක පැය ගණන් දවස් ගණන් පාවිච්චි කරන්න ගියාට පස්සේ තේරෙනවා ඒ ගොජයෙන් තමයි මේ තේරම මැවීමේ හැකියාව තියෙන්නේ. නාම රූපයෙන් තමයි සලආයතන මැවෙන්නේ. ඒක රූපයක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, ගඳක් වෙන්න පුළුවන්, රසක් වෙන්න පුළුවන්, පහසක් වෙන්න පුළුවන්, හිතවිලක් වෙන්න පුළුවන්. නම දීපු ගමන් ඒක කතන්දර ගෙදෙන්න පටන් ගන්නවා. වැල් වට ආරන් යනවා. ඒක දැකලා නම් කරන්නේ නැතුව, ලේබල් අලවන්නේ නැතුව, දේශ බලාගෙන ඉන්න පුළුවන් නම් මොකක්ද හද බලාගෙන ඉන්නේ කිව්වොත් එයාට කියන්න බෑ. මම මේ දැක්මක් දිහා බලනවාද? ඇහිීමක් සද්දයක් දිහා බලනවාද? ගඳක්ද රසක්ද පහසක්ද නමක් නැහැ. ඒ නිසා මේ පුද්ගලයා ඒ වෙලාවේදී භාවනා කරන්නේ අනාරම්මණයක් මත ආරම්මණයක් මත නෙවෙයි. මොකක්වත් බවටපත් වෙලා නැහැ. ඉතින් ඒ කෙනායින් ඇහුවොත් මොකක්ද අරමුණ කියලා ඉතින් මොන දිහා බලන්නේ? අරමුණක් නැද්ද කියලා ඇහුවොත් නෑ තියෙනවා කියන්න වෙනවා. මොකක්ද අරමුණ කියලා ඇහුවොත් නෑ කියන්න වෙනවා. මෙන්න මේ විදියට තමන් භාවනා කරන අරමුණ හරියට පැහැදිලි කරලා කරන්න බැරි තැනටපත් වෙලා ඒක දිගටම තහවුරු කිරීම සඳහා භාවනා කරන අයට දෙයියොත් වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පිනිස්සාය ජහයති ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ඒ අසා පුරිසාජඤ්ඤ පුරිසුත් උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය. එයා භාවනා කරනවා. හැබැයි මොකට භාවනා කරනවද කියලා දන්නේ අහවල් ප්‍රතිඵලයේ සඳහා හෝ අහවල් දෙහි දිහා බලාගෙන මේ භාවනා කරන්නේ. ඒදී අඹදරුවත් අතහැරලා රස්සාවත් ඔක්කොම අතහැරලා මේක භාවනා කරනකොට දෙයයන් අල්ලන්නත් බැරිලුයි මිනිස්යාව බ්‍රහ්මයන් අල්ලන්නත් බෑ මේ මිනිස්යාව මායයට අල්ලන්නත් බෑ මේ මිනිස්යාව මේ ජීවිතේ ශූන්‍ය දෙයක් විදිහට දකිනවනම් මේ සලායතනෙන් ඉස්සලා තියෙන මේ ගොජේ ඒ වශයෙන් දකිනවා නම් බුදුජානකසේ සඳහන් කරනවා ශුඤ්‍යතෝ ලෝකෝ අවික්ඛස්සු මච්චු රාජාන පස්සති. උඩ නම් වනන් දෙන්නේ නැතුව ලේබල් අලවන්නේ නැතුව මේක දිහා බලාගෙන මෙන්න පුළුවන් මේ උපයා ගන්නලද දෙයක් නික්ලේශී තත්වයක් කෙලෙසරු තත්වයක්. මේක ශූන්‍ය දෙයක්. මට අයිති දෙයක් නෙවෙයි. මම උපදින්නත් ඉස්සලා පටන් ගත්ත දෙයක්. මම මරණයට පස්සේ ඉතුරු වෙන දෙයක්. මේක දිහා බලාගෙනම ඉන්නවනම් ඒ ඒ ඒ කෙනා නැත්නම් ඒ කෙනාගේ ආත්ම මේ සක්කාය දිට්ඨිය නැති වෙනවා මායයට යා පේන්නේ නැතු වෙනවා. මායයට මොනම කරදරයක්වත් කරන්න බෑ යාට. මේකට නම දාපු ගම මාය කොක්ක ගන්න. ඒක නිසා සලායතන වලටපත් වෙන්න ඉස්සරලා මේ තියෙන ගොජේ දිහා මේ සන්තතිය දිහා මේ පැවැත්ම දිහා මේ භවයේ දිහා බලාන ඉන්න මොන්න තරම් සතියක් මොන්න තරම් ශ්‍රද්ධාවක් මොන තරම් සීලයක් තියෙන්න ඕනද කියලා බලන්න. මෙතන ඉන්නවද බලන්න කවුරුවක්වත් ඒක නොදකප කෙනෙක්. හැම කෙනාම දැකලා තියෙනවා කවදාකවත් හිතන්නේ මේක ප්‍රතිපදාව කියලා. කවදාකවත් හිතන්නේ මේ කෙලෙස් අඩු තත්ත්වයක් කියලා. හිතෙන්නම පටලවිලයි කියලා. හිතෙන්නම අර දන්න දැන සිට නොදන්න දැනට යෑමනේ පේන්නේ. කියන්න පුළුවන් තැන ඉඳලා කියා ගන්න බැරි තැනට යෑමනේ වෙන්නේ. හැබැයි වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය ඇති තැන ඉඳලා සක්කාය දිට්ඨිය නැත්තැනට යනවා. අපි නංවනන් දීමෙන් ආයෙ සක්කාදිටිය ඇති කරගන්න. හොද හොද මඩේ දාන්න. කොච්චර මඩේ දැම්මත් ප්‍රශ්නයක් නෑ. කවදා හෝ හරි දෘෂ්ටිය හරි විදිහට බලපු ගමන් අර කරපු අත්වැරදි නිසාම එයාට වෙලාවක් පරිච්ඡයක් අධිකාරී ශක්තියක් එනවා. මම ඊට පස්සේ මේවට නංවනන් දාන්න යන්නේ මේක දිහා බලහිනවා කියලා. මේ ආදුනිකයෙක් ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ හොඳටම Tamange අරමුණ දැනගෙන අරමුණට මොහොතටම හිත දාලා ඒ අරමුණ ගෙවෙනකම්ම බලාන ඉඳලා සියල්ලම හුදු සංඥා ගොඩක් වටපත් වුණාට පස්සේ නංවන නොදී ඒක දිහා බලන්නේ කෙනෙකුට පේනවා මේ ලෝකේ තොරතුරු රාශියක් තියෙනවා. කොයි තොරතුරුද අතර ගන්න කියන එකම තමයි අපිට එන දුක තීන්දුව වෙන. ඒක තොරතුරක්වත් වැඩක් නැහැ. මේ තොරතුරු තාක්ෂණයේ යුගයක අපි හිටියට අපිට ඕන එකක් ටික තෝරගත්තොත් විතරයි ඒකක් අපේ ගෑවෙන්නේ. මේ එකම තොරතුරක්වත් අවශ්‍යතාවයක් නැහැ පැවැත්මට. ඒ නිසා මේ තොරතුරු තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න මිනිස්සු සියදීනස ගන්න වැඩි වෙනවා. මිනිසුන්ගේ ආතතිය වැඩි වෙනවා. අසහනෙ වැඩි වෙනවා. ඒ වගේම මිනිස්සු තමන්ගේ විමුක්තිය තමන් තුළ තියන්නේ නැතුව අනුන් ගැන බලාපොරොත්තු වෙන දෙයියෝ අදහනවා, යක්ෂයෝ අදහනවා, මතුරනවා, හීන පලාපල අහනවා. මේ තොරතුරු ගන්න ප්‍රමාණය මත ඒ නිසා තොරතුරු තිබිච්චාවයි. ඒ තොරතුරු වලට කියන්නේ යෝජනා මට්ටමේ නතර වෙන්න කියලා. එකක්වත් ස්ථිර කරන්න එපා. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව කියලා. වෙත පැමිණුණාට විනිශ්චය කරන්න එපා. කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මේකට විනිශ්චය කරන්න ඕන කියලා කන රත් වෙන්න ගහන්න. අපි කාගවත් බැලියු නෙවෙයි. අපි කාටවත් එහෙම බැඳිලා නැහැ මේක විනිශ්චය කරපන් කියන කවුද මාව විනිශ්චයකාර බලපත් කරේ. මාව ගෞරව මේච්ච බාහට බාහටපත් කරන ඒක උගේ ලාභය ගන්නයි මේ මාව කොක්කර ගන්න හදාන්නේ නෑ අවශ්‍ය නෑ ඕනේ තොරතුරක් දීපන් ඕනේ දෙයක් කරවා නෑ වුණා වගේ නොදැක්කා වගේ මැට්ටෙක් වගේ මෝඩෙක් වගේ කොන්දපන් නැති කෙනෙක් වගේ හිටියට පස්සේ බේරුම තියෙනවා අපිට හිතෙන එක මහා නෝන්ජල් ගතියක් එහෙම නැත්නම් බය අඩුකමක් කියලා මුසාරුවච්චන් වාදනේ කියන්නේ මම නෙවෙයිනේ ওই කොයි තොරතුරු ආවත් තොරතුරු අතුව දුවනව නම් අපි බැලයි. අපි දාපියෝ. අපි වාල්ලු. තොරතුරු කාවට පස්සේ නෑ වුණා වගේ ඉන්න පුළුවන් නම්. ওই ඕනම තොරතුරු කාලේ කලන්ත හැදිලා වැටෙනවා. කියලා විශාල තොරතුරු රම්පත්තුරුක දාලා ඇවිල්ලා අපිට ඔප්පු කරනවා. ඊට පස්සේ ඔක පැත්තකින් තියන්න පස්සේ බලන්නම් කියලා. ඊට පස්සේ නෑ නෑ මේක හදිසියෙන් තමුසේ වැඩක් බලා ගන්න. මේ තමුසේ කවුද කියලා. ওই ලොකු සාන්ති ඉන්න කාලේ මම ලොකු සාන්තික ලියුම් කියවනවා. එනදා ලියුමක් ආවට පස්සේ පිට පිට පොත්තෙම ලියලා තිබ්බා මේ රාමඤ්ඤ වහානිකායේ මතකත් නැහැ මොකද්ද পদවිය කිය. මේ උපාධ්‍යාය වූ මාතරසී ඥානාරාම ස්වාමීන් වහන්සේ කියනවා ලියුම කඩන්න කඩන්න කඩන්න කඩන්න කඩන්න බෑ. ඊට පස්සේ මම ඇයි කියලා ඔබ එනම් පෙට්ටියක් තියෙනවා ඒකට දානවා කිය ඔය ලියුම. නිකායෙන් එන ලියුම් වලට වෙනම පෙට්ටියක් තියෙනකොට කියනවා මම ඒකට හමස් පෙට්ටිය කියන්නේ කවදාවත් කඩන්නේ නැහැ කියලා. ඉතින් මං කසාහස් දැන් උපාධ්‍යාය කිව්වහම ඒ නිකායේ වැදගත්ම තීන්දුව ගන්න ලොකු මහාමුදුර දැන් ඔබ වහන්සේට ආපු ලියුමක් කඩන්නේ නැතුව ඕ පොඩ්ඩක් නැතර කරන්නකෝ. ඔයගොල්ලෝ එකතු වෙලා නිකාය එකතු වෙලා මම ඉතින් අවුරුදු 10කට වස් ගන්නක් නේ ඒ නිසා මට උපාධ්‍යාය වද පදවියක් මේ තහවුරු කරලා තියෙනවා ඒක විස්තර යෝජනා ඉදිරි කරගෙන. ඒගොල්ලෝ නිකාය ගොල්ලෝ මේ උපාධ්‍යාය পদවිය ගන්න පගා ගන්නවා. ලොකු හමුදුරන්ට තෑගි ඔප්පු කරනවා. එන්න ෆයිට් එකක් තියෙනවා ඔක ඇතුලේ. මේ ආණ්ඩුවේ ෆයිට් එක මුල්ලේ. මේගොල්ලෝ කොහොමද මට මේක දීලා තියෙනවා මට ලියුමක් කියවලු ඔබ වහන්සේ මෙච්චර වයසයි ඒ නිසා අපි ඔබ වහන්සේට මේ උපාධ්‍යාය තනතුරක් දෙනවලු සාදු ඉවලු මේ තරම් බරපතල දඬුවමක් දෙන්න මං කරපු වැරද්ද මොකද්ද කියලා මම කවදාකවත් එළියට ගිහිල්ලා ඉල්ලලා නැහැ මොකක්වත් නැහැ මේ අහිංසකව ඉන්න මම කරු වැරද්ද මොකද්ද මට මේ තරම ලොකු දඬුවමක් දෙන්න කියලා යටින් ලිව්වලු විශාල සභාවක සම්මත කරන ලද දෙයක් ප්‍රතික්ෂේප කළොත් මගේ පෞරුෂත්වයට හොඳ නැහැ ඒ නිසා මම බාර ගන්නවා මම කිසිම උත්සවයකට එන්නේ නැහැ කිසිම ලියුමක් කඩන්නේ නැහැ කැමති නම් නිලී දීපන් නැත්තම් තියාගන්න දැන් නිකාය හොල්මන්නේ ලියුම් නොදෙත් බෑ දීලත් බෑ. වෙනම හමස් පෙට්ටියක් තියෙනවා කවදාවත් කඩන්නේ අන්නේ වගේ වෙන ඕනම වැදගත් කෙලියුමක් හමස් පෙට්ටිය දැම්මම කවන්නේ අඩු ගානේ රිට්‍රීට් එකේ ඉන්නකම් අඩු ගානේ මේ රිට්‍රීට් එකේ ඉන්න මේ කක්ක ගහ ගන්න නැතුව ඉන්න ටිකේදී ඒකවත් තමයි ඊට වෙඩි ක්‍රමයක් තියෙනවා මේක මේක විස බිදපු ඊතලයක් බව දැනගෙන කැඩුවට කමන්නේ නැහැ ඒකෙදී මේ කවුද අපේ රටබාල ස්වාමීන් වහන්සේ කියනවා මිග මුර්ගය මේ මෝ අල්ලන්න වැද්දෙක් අමුණක් කෙමනක් කටවලා ඒකට රසමස උලක් දාලා මෝ එන වෙලාවට අටවල තියලා ළඟ තියෙන පඳුරක් හස්සේ පලා ඉනවා. දක්ෂ මුවෙක් ඇවිල්ලා ඒකේ තියෙන රසමස උල කාලා උගුල ගස්ස ගන්න නැතුව යනකොට මුව වැද්ද ඇඬුව කඳුලෙන් බලන ඉන්නවා. සලායතන ගැන දන්න කෙනත් අන්නේ දක්ෂ මුව වැද්දා වගේ අසමසවුල කනවා එම ගත ගන්නෑ. ගෙඩිය පිටින් කන්නේ පාර වෙරළ එකයි දිසලා මම ගිහිල්ලා කන්නම් කියලා භග්ගාලා ගිල්ලොත් ඇතුලේ කොක්ක තියෙනවා එම කියන බව දන්නවා ටික ටික ටික ටික කකා යන්නේ එතකොට හම් වෙන්නේ අම්මා අප්පාවත් දෙන්න જાති හොඳ රසමසවුල ඒක කන්න බය වෙන්න එපා හැබැයි දැනගන්න ඇතුලේ කොක්ක තියෙනවායි කියලා මේ කවුරු මොනවද දුන්නත් ඒක මායාවේ උගුලක්. Taman දැනගෙන කරනවා නම් බුදුන්සේ සඳහන් කරලා තියෙනවා අතේ තුවාල නැත්නම් වස භාජනයකට අත දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විෂ දුවන්නේ නැහැ. අතේ තුවාල තියෙනවා නම් අත දාන්න එපා. ඒ නිසා සලායතන ගැන දන්නේ නැත්නම් අයෝනිසෝ මනසකාරය ඉන්නවනේ මේ හැම තැනම විෂ බීජ. ඕන තැනක ඉන්ෆෙස්ට් වෙන්න පුළුවන්. නමුත් සලායතන ගැන දන්නවනම් එහෙම නැත්නම් ඒව පිළිබඳ අවබෝධය මේකේ තියෙන කොක්ක දන්නවනම් එයාට මේ විස බීජ විස බීජ නෙවෙයි. උදාහරණයක් විදිහෙන් අමු පාම් පෙත්තකුයි ටෝස් පාම් පෙත්තකුයි එළියෙන් තියන බන්න කොයි එක දිස ලකුණු වෙන්නේ කියලා බලන්න. තෙත පාම් පෙත්තට විස බීජ අද ගන්නවා. ටෝස් පාම් පෙත්ත විස බීජ කුණු වෙන්නේ නැත්නම් විස බීජ නැති නිසා නෙවෙයි ගන්නෑ. ඒක වේලලා තිනකොට තමයි තපස කියන්නේ. ඒත භාවනා කරලා මේ සලආයතන දන්න කෙනාට අනික් කට්ටිය කරන කෙලෙස් කෙලෙස් වෙන්නේ නැහැ. එයා දන්නවා මේක මෙන්න මෙතනින් එහාට තමයි මල වනින්නේ. මෙයා එතෙන්ට ගිහිල්ලා නතර කරනවා. මල වන්න ගන්නෑ. ඉතින් ඒක නිසා බුදුජාණන් වහන්සේ මේ පෙන්නන දේ අපිව හිර කරන්න අපිව බන්ධන්න තියෙන එකක් නෙමෙයි බුදුහාමස සඳහන් කරන මේ කනකොට කාපන් කිරලා gediya pitin කන්න එපා. ඒ කන්න ඉස්සරලා අපි සියල්ලෙන් අයින් වෙලා මේ වගේ තැනකට ඇවිල්ලා කෝෂයක් ඇතුළේ තලබෙක් වගේ සම්පූර්ණ බලනවා මේ සලායතන වැඩ කරන හැටි. වැඩ කරන එක දැනගත්තට පස්සේ අපිට තේරෙනවා තේරුම් ගන්න පුළුවන් යමක් විස හෝ විස බීජ බවටපත් වෙන්නේ Tamange immunity එක අඩු නම් විතරයි. තමන් ගාව තියෙනවා නම් ඒ ප්‍රතිශක්තිය මොනම දෙයකටවත් බය වෙන්න ඕනේ නැහැ. මොනක් කමක් නැහැ. ඒක කර්මානුරූප වෙන දෙයක්. ඒකට පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. අපිට වෙලා තියෙන්නේ අපේ තියෙන පෞරුෂත්වයේ බොඳ ගතිය, බොළඳ ගතිය නිසා අපිට අල්ලපරට විස බීජ තිබ්බත් ලෙඩ හැදෙනවා. කරන්නේ මේකනේ. පහුගෙඩිකේ චිකන් ගුන්ණියා කිව්වා. අර ඇන්තරක්ස් කිව්වා කී දහහක් මිනිස්සු බේත් බිවල්. ලෙඩක් එහෙමකට තිබිලම නැහැ. චිකන් ගුන්යාගේ රෝග ලක්ෂණ ටික අරන් බලන්න. ඇන්ත්‍රාක්ස් එකම ඒ ඒ රෝග ලක්ෂණ එහෙම බේසාවල තියෙන රෝග ලක්ෂණ. හැබැයි හදන බෙහෙත් හදන කම්පැනි ප්‍රොෆිට් එක 700 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. කැම්පේන් එක නිසා. ඒගොල්ලෝ තමයි ජනාධිපතිපත් කිරීමට ලොබියින් කරන්නේ. ඉතින් ජනාධිපති කියනවා සෙල්ලම් නැහැ. චිකන් ගුන්යා කියලා එකක් තියෙනවා මානව වර්ගය විනාශ වෙන්න ඉඩ තියෙනවා. පුළුවන් තරම් ඇන්ටිබයොටික්ස් ගහපිය. ඉතින් මම ආරංචි කරලා බැලුවා මේ ඒ වෙනකොට ඕස්ට්‍රේලියා කිසිම ෆාමසියක ඇන්ටිබයොටික්ස් නැතිලු. මොකද චිකන් ගුන්ණියා මගේ එනවා තව. අයියෝ මේ මිනිස්සු දෙන ලනුත් එක බලනකොට Taman ළඟ ඉමිඩියට් එක තියනවා මොන මගුලක් ආවත් එනවා නම් මැරෙයි කියලා ඉන්නවනම් ඔය කවුරුත් දෙන ලනුවක් අයිද? සොක්‍රටිස් කියනවලු දවසක එයා ඇතන්ස් නගරේ හරහා ගිහිල්ලා ගෝලෙක් එක්ක ගිහිල්ලා කවලු මේ ළඟදී ලෝකේ තියෙන ඔක්කොම જાති තියෙනවා. මේකේ තියෙන අපූර්වත්වය තමයි එහෙම නැත්නම් මේකේ තියෙන ආශ්චර්ය දේ තමයි මට මොකක්වත් ඕනේ නැහැ. ඒ නිසා ඇඩ්වර්ටයිස්මන්ට් මට වැඩ කරන්නේ නැහැ. මට මොනවත් ඕනේ නන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යයේ ලනුව කන්නේ ලෝකේ තියෙන ඔක්කොම හරහා ගියත් මට මොනවත් ඕනේ නැත්තම් ලනු කන්නේ නැහැ. මේක තේරුම් ගන්න අපි දැනගන්න වර්තමාන මොහොතල සියල්ලම තියෙනවා. ඉන් එහා මොනවාරි බලාපොරොත්තු වෙනවා නම් වර්තමාන මොහොතට නිඳා කරන්න ඕනේ. වර්තමාන මොහොතට අව탁සීරු කරන ඒ ශාපේ තමයි සංසාරේ කියන්නේ. නැත්නම් මේ සියල්ලම මේ වර්තමාන මොහොතේ තියෙනවා. ඒකට බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ දුර්ලභ මනුස්ස බුද්ධෝත්පාදෝ දුමනුස්ස දුර්ලභ බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි. දුර්ලභ මනුස්සත්ව ප්‍රතිලාභෝ දැන් මේ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභය හම්බෙලත් අපි ළඟ wish list එකක් තියෙනවා දිග එකක්. ඒ නිසා දුර්ලභෝ කණ සම්පත්තිය, ක්ෂණ සම්පත්තිය එන්න බෑ. ක්ෂණ සම්පත්තියට යන්න බැරි කවුරක්වත් නැහැ. ඉතින් මේ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභයේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ ක්ෂණ සම්පත්තිය තියෙන මේ පිරිච්ච ගතිය වෙනුවට අද කොච්චර දේවල් අපි ලයිස්තුර තියාගෙන ඉන්නවද? ඒ මොකද ක්ෂණ සම්පත්තියේ වටිනාකම දන්නේ නැහැ. මේක කවදා හරි තේරුම් අරගත්තට පස්සේ අපි ආදරය කරන කෙනෙකුට දරුවෙකුට දෙන්න තියෙන එකම දේ මේ මනු වර්තමාන මොහොතම ක්ෂණ සම්පත්තියම දුර්ලභ දෙයක්. ඕක තියාගෙන තව ඒව හොයන්න යනවයි කියලා කියන්නේ ක්ෂණ සම්පත්තියේ නිග්‍රහයක්. ඒ නිග්‍රහයට ලැබෙන සාපේ තමයි අපි එක එක දේවල් වලට ඇදලා දාලා වෙහෙසටපත් වෙන්නේ. විහෙතටපත් ඉච්ඡාවයි. නමුත් මතක තියාගන්න මේ විහෙසේ ඉඳලා නැවත ක්ෂණ සම්පත්තියට එන පාර කාට සමානයි. ඒ නිසා මේ සලායතන දන්න කෙනා තෘෂ්ණාව ඇති කරගන්නේ නැහැ. දන්නේ නැති කෙනා තෘෂ්ණාව ඇති කරගන්නවා. ඒ නිසා තෘෂ්ණාවක් ඇති වෙනකොට ඒක ද්වේෂ කරන්න එපා. මොකද්ද ලයින් එක බලන්න මොකද්ද ට්‍රැක් එක බලන්න ට්‍රේස් කරගෙන යන්න ගියාට පස්සේ මගෙන් පිට මොකක්වත්ම නැහැ. තන්නේ ක්‍රම ඇතුළ දෙයක් තියෙන කියලා මේ දැනීම ලැජ්ජාවටපත් වෙන දෙයක් නෙවෙයි මේක ඇත්තටම තමයි ਸਰබලධාරී බව. දෙයන්නත් වැඩිය මාය ඇති වැඩ කැලලා තියෙන බව තේරුම් ගත්තා ඒ තේරුම් ගන්න ජීවිතේ ප්‍රථම යාමේදීම තේරුම් ගන්න තරමට හොඳයි කියලා ਸਰවචන්සි දේශනා කරනවා. පහුුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. වයසට ගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. අපි මරුණාට පස්සේ ඊගාව ආත්මේ සතිපාසලට ගන්න බලාපොරොත්තු වෙනවා කට්ටිය. ශිරු දිනාටම තෙරුවන් සරණයි. දැන් අපි එහෙනම් දෙයියන්වත් පින් දෙමු ඒකෙන්ම අපි පුරුදු පරිදි සම්ප්‍රදාන කූලව ගාථා සජ්ජායනාවට පෙළඹෙමු. එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බ සම්පatti සිද්ධියා ආකාදට්ටහා ච බුම්මත් දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මත්තා දීවානාගාමයිතිකා අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මත්තා දීවානාගාමයිතිකා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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා සාදු සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත්ත්වා සුවපත්ත්වා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 සුවපත් වෙත්වා සුවපත්